ඉතින් මේ වකවානුවේ මේ සමය අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච දීර්ඝ සූත්‍රයක්. එහෙම නැත්නම් සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍ර පිටකේ දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන පොට්ටපාද සූත්‍රයයි ධර්මදේශනා මාතෘකාව වශයෙන් නැත්නම් වේදේශනාවලියේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් අපි ඒකේ දැන් දේශනා හතක් ගෙවම් කරලා තියෙනවා. අද අපි දවසේ අද දවසේ ආරම්භ කරන්නේ ඒ දේශනා මාලාවේ 8 වෙනි දේශනාවයි. ඉතින් මේ පොට්ටපාද සූත්‍රය පිළිබඳව ඇසුවැත්තන්ට මතකය අලුත් කරගන්නත් නෑසුවැත්තන්ට කෙටි හඳුන්වා දීමක් සඳහාත් මතක් කළොත් <clears throat> සරුවච්චන් වහන්සේ සහ පොට්ටපාද කියන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෙකුත් එක්ක ඇතිවෙච්ච සාකච්ඡාවකුයි මේ සූත්‍රයේ කතාසාරයේ තියෙන්නේ අන්තර්ගතයි. ඒ නිසා මේ සම්බන්ධ වෙච්ච අනෙක් පුද්ගලයාගේ නමින් පොට්ටපාද සූත්‍රය කියලා මේක නම් කරලා තියෙනවා. මෙයා පිරිසකට නායකයෙක්. ඉතින් මේ පුද්ගලයා සර්වචනාසිත එක්ක අයෝදයක් තිබිච්ච බවක් සූත්‍රය කියනකොට සිද්ධි දෙකකින් වැටහෙනවා. මොකද දවසක් සර්වචන් වහන්සේ උදේ පාත් සිවුර ඇඳලා පෙරවගෙන පාත්‍රේ අරගෙන පිණ්ඩපාතේ වඩින වෙලාවේදී සර්වචනාංශය දැක්කා කල් වේලා වැඩි කියලා. එතකොට ඒ ළඟ ආරාමයක හිටිය මේ පොට්ටපාද පරිබ්‍රාජක දකින්ද සරුවචන් වහන්සේ වැඩම කරනවා ඒ අන්‍ය තීර්ථකාරාමයකට. ඉතින් ඒකෙන් පේන්න තියෙනවා සරුවචන් වහන්සේට මේ දෙන්න අතර ඒ වගේ සුවදකමක් තිබිලා තියෙනවා. මේ දෙන්න ආගම් දෙකක සමයාන්තර දෙකක කටයුතු කරන අය වුණාට දෙන්නම ආධ්‍යාත්මික පුද්ගලයෝ දෙන්නම ආගමික පුද්ගලයෝ. ඉතින් මේ නිසා පොට්ටපාද කලුන් දැනුදීමකින් තොරව ගමන් කරන වෙලාවේදී ඒ පොට්ටපාද පරිබ්‍රාජකයා විශාල පිරිසක් එක්ක කතා කරමින් ශබ්ද කරමින් ඉන්නවා. ඈත තියාම දකුණ පොට්ටපාද පරිබ්‍රාජකයා සරුවචනාංශි වටිනවා වඩිනවා පිරිසට කියනවා කෑ ගහන්න එපා සරුවචනාංශිගේ පැමිණීම ස්වාගතයක් මංගල කාරණාවක් අපි නිතර අපේක්ෂා කළ යුතුයි. නමුත් සරුවචනාංශේ නම් කතා කරන පිරිසට කැමති නැහැ. ඒක නිසා උන්වහන්සේ කැමැති පැමිණීම අපි නැවත නැවත බලාපොරොත්තු වෙනවා කරුණාකර නිසද්ද වෙන්නේ කියලා. ඉතින් බොහොම අමාරුවෙන් අපිට නිසද්ද කරගන්න. සර්වචනාසෙත් එන්න වැඩම කරලා පොට්ටපාදෙන් අහනවා පොට්ටපාද මං එනකොට මොනවද කර කර හිටපු කතාව මං ආපු නිසා මොන කතාවටද බාධා වුනේ කියලා. ඉතින් ඉතින් පොට්ටපාද පරිප්‍රාජකයා කියනවා සර්වචනාංශ ඔබ වහන්සේ වගේ උත්මයක් වැඩපු වෙලාවේදී මේක කතාව තිබිච්චාව. ඒක අපිට පස්සේ ගැට ගහ ගන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේ වගේ කෙනෙක් ආපු වෙලාවේදී මට දැනගත කාරණාවක් තියෙනවා. ඒ නිසා මට අවසරයි මේ අවසර අනුකම්පා ලැබෙන්න ඕනේ. මෙන්න මේ කාරණාවට විස්තර කරගන්න කියලා සම්පූර්ණ සර්වඥාන්සික අවධානය වෙන තැනකට යොමු කරා. එතෙන්දි කියනවා පසුගිය දවස්වල ස්වාමීන් වහන්සේ අනිතීතක පරිබ්‍රාජකයෝ කුතුහල ශාලාවේ. ඒ කියන්නේ ප්‍රජා ශාලාවක නැත්නම් සාකච්ඡා සම්මන්ත්‍රණ ශාලාවක රැස් වුණා. රැස් වුණාම ප්‍රශ්නයක් අපිට මතුණා මේ අභිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒකට පේනවා අන්‍ය තීර්ථ පරිබ්‍රාජක වුණත් ඒ ඇත්ත සාකච්ඡා කරලා තියෙන්නේ ආධ්‍යාත්මික කරුණු. දේශපාලනේවත් මේ ජාත්‍යන්තර යුද්ධ ගැනවත් මුදල් ගැනවත් පෙට්‍රෝල් ගාන ගැනවත් යකඩ ගාන ගැනවත් නෙවෙයි. ඒ වෙලාවේදී එක එකනා එක එක මත ඉදිරිපත් කරා ස්වාමීන්සෝ මම පැත්තකට අහගෙන ඉනකොට මට හිතුණා අනේ ඔබ වහන්සේ මෙතන හිටියා නම් මේ සාකච්ඡාව තීන්දුවක් කරනවානේ මේ එක එකනා මත ප්‍රකාශ කරනවා කියලා මට ඒ වෙලාව ඔබ වහන්සේ සතියට ආවා ස්වාමීන් වහන්සේ ඉතින් මම ඒක මේ දීපත් කරන්නේ දැන් ඔබ වහන්සේ මට හම්බු වෙච්ච වෙලාවේ අනේ මට මේ අபிසඤ්ඤා නිරෝධය ගැන පොඩ්ඩක් කියලා දෙන්නයි කියලා කියලා එදා ඒ සාකච්ඡාවේදී ඇතිවෙච්ච සාරේ සාකච්ඡාවේ පින්ඩාර්ථය පොට්ටපාද වාක්‍ය හතරකට පිටු කරනවා. අபிසඤ්ඤා නිරෝධය කියන පදේ අපි තාම තෝරලා නැහැ. නමුත් අபிසඤ්ඤා නිරෝධය ගැන කතා කරනකොට මෙතන තියෙන ප්‍රධානම වචනේ තමයි අபிසා නිරෝධ කියන පද අයින් කරෝ සංඥාව. සංඥාව කියලා කියන්නේ අපි හඳුනා ගැනීම සඳහා කරන සලකුණු තැබීම. අපි ලේබල් කරනවා කියලා කියන්නේ මොන හරි දෙයක් ලේබල් කරනවා නැවත හඳුනා ගැනීම සඳහා. ඒ නිසා මේ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම අපේ ජීවිතයේ අත්‍යවශ්‍යයි. ෂර්ට් එකක් කපන්න ගියත්, ලියක් කිරන්න ගියත්, හැට් එකක් කපන්න ගියත්, පුටුවක් හදන්න ගියත් අපි ලී ඇඳ ගන්න ඕනේ. ඒ වගේම රෙද්ද ඇඳ ගන්න ඕනේ, පතරොන් කපා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි වැඩේ කරන්නේ. පුද්ගලයා ළඟ ඉඳද්දී මේ රෙදි කැපිල්ල කරන්නේ නැහැ. ඒ සංඥා ටිකක් ගන්නවා. ඒ සංඥාව අනුව සම්පූර්ණ වැඩේ කරනවා. ඉතින් ඒක හරිය වැදගත්. ඒ සංඥා වැරදුනොත් වැඩේ ඔක්කොම ඉවරයි. ඒ සංඥාවෙන් තමයි අද මේ කම්පියුටර් මේ සද්දගත පටිගත කරන යන්ත සේරම වැඩ කරන එකම මානසික එකම චෛසික ධර්මයේ මත සංඥා අරගෙන සංඥා නැවතව අමාරන්න ඒගොල්ලෝ දානවා. හරියටම ගත්ත විදිහට මම අමාරනවා. එතකොට ඒක අන්තිම විද්‍යානුකූලයි. මිනිස්සයා සංඥා අරගෙන වමාරන්න වෙන එකක්. ගන්න එකක් වෙන්නේ වමාරන්න නිසා මිනිස්සයා චපලයි. මිනිස්සයා ෂටයි. මිනිස්සයා මායාවී. හැබැයි ඒක මිනිස්සයා හිතලා කරන එකක් නෙවෙයි. ඒකයි මනුස්සකම කියන්නේ. Taman දැකපු දේ නෙවෙයි මතකෙට යන්නේ. මතකෙ තියාගත්ත දේ නෙවෙයි අනික් ගන්න කාට හරි කියන්නේ. හැබැයි මේ මනසේ අවංකව කරන්නේ. කවදාකවත් මිනිසෙකුට තියෙන දෙයක් අංග සම්පූර්ණ දකින්න බෑ. පිරිච්ච ගතියක් නෑ. ඒක තියෙන සරුවචනාංශයට විතරයි. සමදාකවත් දෙයක් පරිපරිසර සාපේක්ෂව අහන්න බෑ මිනිසයාට. අහන්නේ තෝන්තු වෙච්ච ඔළුවකින්. ඒකට ඇහෙන්නේ ඌට රස ටික විතරයි. ඊට පස්සේ කියනකොට මෙච්චරයි මං ඇහුවේ කියලා ගහපා දෙන්න පටන් ගන්නවා. නමුත් අහනවනුසයත් මේක දැනගෙන කෑවොත් පිස්සු ඩබල් වෙනවා. පිස්සු හොඳ එක හැදෙනවා. ඒක ගහ බැන ගන්න ගියොත් දෙන්න රණ්ඩු කරනවා. කවදාක සංනිවේදනයක් වෙන්නේ. ඇහිච්ච දෙයක් අපිට තව කෙනෙකුට කියන්න දන්නේ නැහැ. ගඳ බලපු දෙයක්, රස බලපු දෙයක්, පහසක් ලැබපු දෙයක් කියන්න ගන්න උත්සාහය තමයි මේ සාහිත්‍ය කියන්නේ. එක එක පොත් ලියනවා. එක චිත්‍රපටි හදනවා. එක එක ටෙලි නාට්‍ය හදනවා. හදන්නේ මොකද්ද මුංගේ මේ අර්ධ දැනුම පෙන්වන්නයි. ඒ අර්ධ දැනුම තුළ හරි සතුටක් මිනිසයාට තියෙනවා. සර්වචන් වහන්සේ වගේ සියල්ල දන්නා සියල්ල දක්නා නුවණින් කියන දේවල් මිනිසයන්ට රුචි නැහැ. මහා ගැඹුරු වැඩි. අනේ අපිට තේරෙන්නේ නැහැ. ඊට වැඩි හරි ෂෝක් මේ ටෙලි ඩ්‍රාමා බලන එක. එතකොට හරි ලේසි පත්‍ර බලන එක. ඊට වැඩි හරි ලේසි මේ බුදුහාමුදුරු බුදු වෙලා කියන කතාවල් වලට වැඩිය බුදු වෙන්නේ ඉස්සල තුන ජාතක කතා ටික ඒ ටික නම් තේරෙනවා. යන්තම් යන්තම් තේරෙනවා. බුදු වෙන්නේ ඉස්සල සිද්ධාර්ථ කුමාරයා ගැන කිව්වොත් හොඳට තේරෙනවා. බුදුනාට පස්සේ කියන කතා. මොකද ඒකේ සංඥාව කියලා අල්ලන්න දෙයක් නැහැ. ඒ ඇති දේ ඇති හැටියට කිව්වට පස්සේ රුචි නැහැ. ඉතින් මේ සංඥාව පිළිබඳව සර්වචනාංශයේ හොඳ විග්‍රහයක්. මේ පොට්ටපාද සූත්‍රය ඇති කරනවා. එතකොට මේ පොට්ටපාද පරිබ්‍රජකයා කියනවා ස්වාමීන් වහන්සේ අපේ හිටපු එදා ඔක්කොම කියපු කරුණු හතරයි කියුනේ එක්කෙනෙක් කිව්වා සංඥාව කියලා කියන්නේ අ හේතු අප්‍රත්‍යයෙන් පහළ වෙන දෙයක්. ඔහේ පහළ වෙනවා. ඔහේ සිද්ධ වෙන දෙයක් කාගවත් පාලනයක් නැහැ. අපිට බලන දේ පේන්නේ නැහැ. තියෙන දේ ඇහෙන්නේ නැහැ. ගඳ බලන්න බෑ, රස බලන්න බෑ, පහස බලන්න බෑ. බැලුවා, ඇහුවා කියලා අපි කහපාදෙන කිසි දෙයක අංග සම්පූර්ණත්වයක් නැහැ. ඒ නිසා අපි මොනවදෝ අහලා මොනවදෝ කියනවා. මොනවදෝ දැකලා මොනවදෝ මොනවදෝ බලලා මොනවදෝ දැක්කයි කියලා කියන જાතියක්. ඉතින් හැබැයි මේ වැඩේ මේ සත්තුන්ඩ වෙන්නේ මොකද බලපු දෙය කියන්න බෑ. ගොළුයිනේ සත්තුන්ගේනේ අපිට ඔය පටලවිලා. අහපු දේ තව කාටට කේලම් කියම් බොරු කියම් ඉස්සචන පරිසවචන නැති නිසා සත්තු හරි අහිංසකයි සත්තු හරි මේ පව් කර ගන්න අඩුයි වචන නැහැ ගොළුයි කාගේ තනුකම්පාව ලබා ගන්නවා හැබැයි වගේම ඉතින් ගොළුකම නිසා මරලා කනවා ඒ ඌටත් නඩු නැහැ. ඉතින් මිනිස්සයා තමයි මේ sannivedanaye ගොක් දිනු වෙලා ඉන්නේ තරමටම අනාගන තියෙන. ඒ අනාගන්න එක හේතුවක් තමයි කට්ටිය කියනවා. ඉතින් මම දැක්කේ එහෙමයි, අහුවේ එහෙමයි. ඒක කායක හේතුවක් ප්‍රත්‍යක් මට වග වෙන්න බෑ. කාගවත් පාලනයක නෑ මෙව්වා. ඒ නිසා හේතුවක් ප්‍රත්‍යයයි. එතකොට තව එක්කෙනෙක් කියනවා නෑ නෑ ඒක හේතුවක් ප්‍රත්‍ය නෙවෙයි. සංඥාව කියලා කියන්නේ ආත්මේ පණ තියෙන මිනිසුන්ට සංඥාවක් තියෙනවා, පණ නැති මිනිසුන්ට සංඥාවක් නැහැ. ඒක ආත්මය. ඒක තමයි අපේ ජීවිතේ තියෙන වැදගත්ම කොටස. ඒ සංඥා ආත්ම කෙනෙක් මේ ආත්මගත වෙනකොට සංඥාවක් ඇති වෙනවා. එයාගෙන් ආත්මෙ නිරුද්ධ වෙනකොට සංඥාවක් නැති වෙනවා. ඒක තමයි දෙක. තුන්වෙනි කෙනෙක් කිව්ව නෑ නෑ ඒ ආත්ම සංඥාව මේ අහේතු අප්‍රත්‍ය විමුක්ති මේ සිද්ධ වෙන්නේ සංඥාව ආත්මයක් නෙවෙයි මේ සංඥාවට හොඳට බණ භාවනා කරන ශ්‍රමණ ප්‍රාක්‍මණය බලපෑම් කරනවා ආවේශ වෙනවා ආවේශ වුණාට පස්සේ සංජී වෙනවා ආවේශය නැති වෙච්චාම විසංජ වෙනවා ඒක නිසා මේක තියෙන්නේ බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යතේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ සංඥාව ඇති කර ඇතුල් කරනවා ඇතුල් කරනට යාට සංජී වෙනවා ප්‍රඥාව අහිං කරන සංඥාව අහිං කරනවා අදුමානසික බලවලින් එතකොට අපි විසඤ්ඤ වෙනවයි කියන. ඊට පස්සේ හතරවෙනි කෙනෙක් කියලා දෙනවා නෑ නෑ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මේ බලවත් අභිඥාසයිත ශ්‍රමණ බ්‍රාහ්මණ නෙවෙයි. ඒ වගේ බලවත් දෙවියෝ බ්‍රාහ්මණයෝ ඉන්නවා. දෙවියෝ බ්‍රාහ්මණයෝ විසින් සංඥාව ඇතුල් කරනවා. ඇතුල් කරනකොට එයා සංඤී වෙනවා. يعني සිහියලවනවා. නැති වෙනකොට විසඤ්ඤ වෙනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ පොට්ටපාදේ කතාව නතර වෙනවා. සර්වඥාන්සේ මේකදී කියනවා පොට්ටපාදේ යම් කිසි කෙනෙක් කියනවා නම් සංඥාව අ හේතු අප්‍රත්‍යය. නිකන් අහසෙන් එනවා වගේ එනවයි කියලා එයා ලක්තනම් පරාදයි. මොකද හේතුව සංඥාව ඒකාන්තම හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන දෙයක්. ඒක නිසා පටන් ගන්නකොටම එයා පෙකින වෙලා කපා ගත්තා වෙනවා, මුල සිඳ ගත්තා වෙනවා. අ හේතු අප්‍රත්‍යක් කියන කරන කර්මයේ සාකර්මඵල පිළිගැනීමක් වෙන්නේ හොඳ නරක තේරුමක් නැහැ. හොඳ කළ දේ හොඳ වෙනවා, නරක දේ නරක වෙනවා කියන කර්ම කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් පහල කරන්න බෑ. සංඥාව අ හේතු අප්‍රත්‍යයි කියන එක කියලා. ඊට පස්සේ සරුවචනාංශයේ ඉතුරු ඒවට එක එක විස්තර කරලා විස්තර කරලා කියනවා මට කියන්න තියෙන මෙච්චරයි මේ ඒකා සංඥා උපජ්ජಂತಿ ඒකා සංඥා නිරුද්ධಂತಿ අපිට එක සංඥාවක් එනකොට තිබිච්ච සංඥාවක් නැති තව සංඥාවක් එනකොට මේක නැති රොච්චරයි අපිට සිද්ධ වෙන්නේ සික්ඛා ඒකා සංඥා සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ කියලා එකට ශික්ෂාව එකතු කරපුවාම යම් කිසි කෙනෙක් හික්මෙන්න ඕනේ නම් දැනට තියෙන සංඥාව පහ වෙන බව දැනගෙන ඊගාටින සංඥාවට හික්මෙන එකයි මනුස්සකම කියන්නේ. හැදිච්චකම කියලා කියන්නේ. එහෙම නැත්නම් හැබැයිට යනවා. එහෙම නැත්නම් රුචි අරුචිට අනුව යනවා. එහෙම නැත්නම් පෞරුෂ ලක්ෂණ පුරුෂත්ව ලක්ෂණට අනුව යනවා. එහෙම නැත්නම් කර්ම වේගයට අහු වෙනවා. ඒක නිසා ශික්ෂාව කියලා කියන්නේ මේ සංඥාව එකින් එකට එකින් එකට ප්‍රතිස්ථාපනය කරන අනේකක් එනේන සංඥාවට තිබුණාට වැඩිය සියුම් සංඥාක ප්‍රතිස්ථාපන වෙනවා නම් ඉන්නේ ඉන්නේ ඉන්නේ ආර්ය tattරපත් වෙනවා උත්තරම tattරපත් වෙනවා සංස්කෘතික ගති වෙනවා මහත්ම ගති පහල කරනවා හැදිච්ච මෙලෙක් ගති සහිත කෙනෙක් පාටපත් වෙනවා එහෙම ඊගාවට එන චිත්තක්ෂණය මේ තියනට වැඩිය සංඥාව සියුම් කරගන්න ඕනේ සියුම් සංඥාකමේ ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ කියලා හැඟීමක් නැති කෙනාට කියනවා අසත්‍ය අසම්පජඤ්ඤ නැත්නම් අසුතවත් පෘතජනයි කියලා. එහෙම නැත්නම් අසප්පුරුෂයි කියලා. එයාට ඊගාව සංඥාව කොයි එකේද කියලා දන්නේ නැහැ. මෙයාගේ රුචර්ජකම් වල හැටියට, පෞරුෂත්ව ලක්ෂණ වල හැටියට, කර්ම වේග වල හැටියට, විශේෂම අබ්බැහි වල හැටියට ඒ සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙලා යනවා. ඒ මනුස්සයාට ওই කලින් කියපු හතරම වළංගුයි. ඔහේ සංඥා වෙනවා ඔහේ සංඥා වෙනවා කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් සංඥා තියෙනකොට මට ආත්මේ තියෙන සංඥා නැතිකොට ආත්මේ නැහැ. මොකද ආතබූතයක් නැති මිනිස්සුයෝනේ. ඊට පස්සේ කියනවා නෑ නෑ අපේ ගමේ ඉන්න හාමුදුර කෙනෙක් ඒ හාමුදුරේ අන්තර්පත්‍ර කරනවා. ඒ හාමුදුර තමයි ගමේ කට්ටියට මේ හුණියම් කරන්නේ. එහෙම නැත්නම් ගමේ කට්ටියට සෙත් කවි කියන්නේ. හාමුදුරෝ ෂේප් කරන හිටියොත් ලේසි කියලා එයා හිතනවා මේ හාමුදුරෝ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හාමුදුරේ පාදිලි හරි ලිබ්බේ හරි කවුරු හරි එහෙම නැත්නම් කියනවා නෑ නෑ ලිබ්බේ අදාන මේ දෙයනාංශ කෙනෙක් කියනවා පාදී අදාන දෙයනාංශ කෙනෙක් කියනවා අපේ හාමුදුරුවෝ අදාන හාමුදුරුවන් බලපාන බරපතල දෙවි කෙනෙක් නෑ දෙයියෝ තමයි මේව ඔක්කොම කරන්නේ කියලා ඉතින් අර තමන්ගේ සංඥාව පිළියලක් කරගන්න ශික්ෂාගරුක කරගන්න නැතුව බයලජ්ජාගත කරගන්න නැතුව ඉන්දිය සංවරයට ලක් කරගන්න නැතුව ශික්ෂාට ලක් කරගන්න මිනිස්සයා වතුර ගහන බණ්ඩරල වගේ එහාටත් යනවා මෙහාටත් යනවා කිසිම මුල් බැස ගැනීමක් නැහැ. ඉතින් ਸਰවචන සඳහන් කරනවා ඒක නිකන් මනුස්ස ජීවිතේ නාස්ති කරගැනීම. ਸਰවචනසේ ලෝකෙට පහළ වුණේ ඍෂිකා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති කියන එක කියලා දෙන්න. ඒ නිසා දැන් තියෙන සංඥා අපේ අතීතයේ අපිට නියෝජනය කරනවා. නමුත් ඉදිරියට යන්න ඕන නම් ඊ ගාවට එන සංඥාවට මේ සංඥාව මීට වැඩිය ගොරෝසු ඡණ්ඩ පරුස රළු සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙන්න දෙන්න එපා මීට වැඩිය සූක්ෂම සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ ඒකට කියන්නේ ඉදන් නිසා ඉදන් පජාත මේ නිසා මේක අතහැරපන් ඊගාවකේ මේක අතහැරපන් ඊගාවකේ මේක අතහැරපන් එන්නේ එන්නේ එන්නේ සියුම් භාවයට එන්නේ එන්නේ මහත්ම ගතිය වලට එන්නේ එන්නේ එන්නේ හැදිච්ච ගති වලට යන්න පුළුවන්. බොහෝම හිමීට සිද්ධ වෙන්නේ මොකද ඒ සංඥාව ඊගාවටන චිත්තක්ෂණයත් පොඟවගෙනමයි එන්නේ. වර්ණ ගන්නවගෙනමයි එන්නේ. ඒක නිසා ලේසි නෑ. අපි ඒක චිත්ත විදියට වඩනොට පස්සේ ඉවර වෙනකම්ම අපි ඒ සංඥාට දාසකම් කරනවා. ශික්ෂාව නැති කෙනා. සංඥා මේ මේ තියෙන චපල ගතිය දන්නේ නැති කෙනා. ඒ වගේම බයලජ්ජාව නැති කෙනා. ඒ වගේම ඉන්දිය සංවරයක් නැති කෙනාට ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා හොඳට අපි අපි කියන වචනේ කියන්න බෑ. මම හිතර ගන්න ඕනේ. දැන් මේ තියෙන සංඥාව ආවේ යණ්ඩයි. මේ සංඥාව යනකොට එන හිස්තනක් තියෙනවා. අපි ඇබ්බැහි නැත්තම්. අපි පෞරුෂත්වයේ කියා පාණ්ඩයක් නැත්තම්. අපි නතු නැත්තම්. අපේ කර්ම වේග බලවත් නැත්තම් ඉස්සරහා ඊගාට එන චිත්තක්ෂණේ හිස්. අපි ඇබ්බැහියකට නතුණා පෞරුෂත්වයේ කියා පාඩ දගලනවා නම් තණ්හාමාන දිටි වඩනවා නම් ඊගා චිත්තක්ෂණේ මේ චිත්තක්ෂණේ වර්ණ ගැටෙනවා. එතකොට අපි නාසලනුව දාගත්ත මීහරකෙක් වාගේ නාසලනුව අදින දිහාට අදගෙන යනවා. ඊට පස්සේ කියනසි මොකද කරන්නේ ඉතින් මේ ග්‍රහය අරන් ගියා. මොකද කරන්නේ මේ මේ දෛවයේ විසින් මාව මෙතෙන් අරගෙන ආවයි කියලා. ඉතින් හැම ඔය වැනෙන සැලෙන දේවල්ම අදහන්න පටන් අර ගන්නවා. ඒකට හේතුව මේ අර පොට්ටපාද කිව්වාගේ ඒක මහා ශ්‍රමණ බ්‍රාහ්මණයවතේ තියෙන්නේ. නැත්තම් බලධාරී දිව්‍යන් වහන්සේ අතේ තියෙන්නේ. එහෙනම් මේක තමයි ආත්මය කියලා පාලනය කරගන්න බැරි තත්වයකටපත් කරගන්න. ඉතින් ਸਰවඥාන්සේගේ ඉගැන්වීම පොට්ටපා සූත්‍රයේ තැහෙන දුරට විස්තර වෙනවා කොහොමද මේ පෘ탁ජනෙක් ගවදරවල අගදරවන් රකිමින් එදිනදා ජීවිතය ගත කරන පෘ탁ජනෙක්ගේ තියෙන මේ කාමය කාම ගුණය ඊ타ත්ම ඒ මනුස්සයාට හතුරෙක් හතුරෙකුට විසින් කරන්න තියෙන දඬුවම කරනවා. ඒකට ආය වෙන කවුරක්වත් හුණියම් කරන්න ඕන කමක් නැහැ. කාමයේ ගත කරන මනුස්සයාට වික්ෂිප්ත මනසක් ඇති කාම ගුණයන්ගේ ගති කරන කෙනාට දිසෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදනං මිච්ඡාපන හිතං තිත්තං චිත්තං පාපයෝනං තතෝ කරේ. මේ හිත හදාගත්තේ නැති හිතක් ඇති කාමයේ පිටිපස්සේ බැල්ලිය පිටිපස්සේ යන බල්ලු රැළ වගේ දුවන කට්ටියට සිද්ධ වෙන්නේ මොකද්ද? හතුරෙක් විසින් හතුරෙකුට කරන හානිය. වෛරක්කාරයෙන් වෛරක්කාරයෙකුට සිත් කරන කහණි කරනවා. හිතන්නේම අහිණිකර දේවල්මයි. හැබැයි පේන්නේ මම මේ සුභ සිද්ධිය බලනවා, දිනුව බලනවා, දරුවන්ගේ දිනුව බලනවා, පවුලේ දිනුව බලනවා, නාගතේ බලනවා කියලා කරන්නේ. කරන්නේ ලෙඩ මනසකින්. හදන හැම සැලසුමක කුණු වෙන සුළුයි. ඒ නිසා මේ කාම ගුණ හික්මව ගන්න නැතුව ගන්න හැම තීන්දුවක්ම කාමයටම තමයි සාක්ෂි කාම ලෝකෙටමයි යදී. ඒ නිසා සර්වචාන්සේ සඳහන් කරන මේ කාම ගුණයන් එහෙම නැත්නම් කාම ඡන්දය අබිනිෂ්ක්‍මණය. කීකී අතහැරීමේ කාමයෙන් වෙන්වීමෙන් කාම ගුණයන් අයින් කරන්න කියනවා. එහෙම කාම ගුණයන් එහෙම අයින් කරන්නේ නැතුව කාමයේ läගගෙන ඌරෙක් වගේ කුකුඩක läගගෙන අසුචි කොටක läගගෙන පිරිසුදුවක් පතන්න බෑ. ඌ අඩු ගානේ Tamange ඇඟේ ගෑවිච්ච අසුචිකවත් අරගෙන ගොඩ වෙන්න ඕන. ඒ වගේ කාම ගුණයන්ගෙන් වෙන්වීමට කියනවා නිස්සරණය කියලා. නෙක්ඛම්මේ කිය. නෙක්ඛම්මේට ගිය කෙනා තේරුම් අර ගන්නවා ඒක ලේසි නෑ. අපි මෙච්චර ආසාවෙන් වඩපු ඥාති પરම්පරාවෙන් සහ වස්තු પરම්පරාවෙන් අපංවා භෝගක් කන්දම් පහය මහන්තංවා භෝගක් කන්දම් පහය අපං ඥාති සංවට්ට වට්ටම් පහය මහන්තංවා ඥාති වට්ටම් පහය කියන එක ලේසි නෑ. මේ ඉන්න පිළිසෙ ඒක කරපු කට්ටියක් නිසා මේ කට්ටියට සතුටු වෙන්න පුළුවන් తాවකාලිකව හරි අපි ස්ථිර වශයෙන් හරි ඒ ඥාති පරිවර්තයයි භෝග පරිවර්තය අතහැරියයි කියලා. එයින් තේරෙනවා මේක කොච්චර අමාරුද කියලා. අඩු ගානේ සුදු වෙනකන් මේ වගේ තැනකට වරුවකට එන්න, දවසකට එන්න, සතියකට එන්න, මාසයකට එන්න මොන්න තරම් සැලසුම් කරන්න. අරක නිකන් ගොජ්ජ දමදම අඬ අඬ කොක්ක ගහගෙන ඇදලා ගන්නවා බුදුහාමුදුර කියනවා කඹෙන් බඳින එක ලේසි මහණෙනි දඬු කඳේ ගහන එක ලේසි මහණෙනි දඟල් වලින් බදින එක ලේසි නමුත් මේ දුවදරුවන්ටයි මණිකුණ්ඩල වලටයි තියෙන ආසාව ඊට බරපතල බැම්මක් කියලා. දඟ ගෙයිලාවට වැඩිය, සිපිරි ගෙයිලාවට වැඩිය බැම්මක් මේ හිටියා කොක වැදිලා තියෙන දැයි. ගැලවිච්ච ගම ඩක්කාලා ඇදලා යන්නේ එතන තමයි. ඒ නිසා ඒ බැම්ම දුවදරුවන්ට සහ මණික් මිනිකොණ්ඩල් වලට මණික් මුතු වෙනකොට තියෙන මේක භයානකම් බැම්ම. ඒක තේරෙන්නේ ගොඩ ආපු විතරයි. දැන් මේ හිටියට ඉන්නේ උල උඩ ඉන්නවා. දැන් මේ හිටියට ඉන්නේ දුවන ආසය කොට අලු බුහුළු ගෙඩියක් තිබ්බා. පෙරලෙන්නේ ආයේ කාමයටම තමයි. ඒ කවදද කරන්න කියන තරමට තමයි මේ ඉඳගෙන කල්පනා කරන්නේ යන්නේ අරග කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා කියලා. එතකොටයි තේරෙන්නේ මේ කාමරාජිනේගේ කාමරාය දාහණිය අපි බත් බැලියෝ කියලා. අපි කඹුරන දාසයෝ. අපිට ගැලවමක් නැහැ. ඒක තේරෙන්නේවත් නැහැ මෙහෙම දවසකටත් පිට වෙච්ච නැති මනුස්සයෙක්. එයා කියන්නේ පැය 24ත් කරලා කරගන්න බෑ. අපි කොහොමද පැත්ත කරලා සුදු ඇඳුමක් අඳගෙන වැලි මලුවක සක්මන් කරන්නේ ඌව කරන්න අපිට බෑ. ඒකට මේ දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැහැ. පවුලේ වස්තුවට භෝගදට යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා ඕන තරම් කරුණු තියෙනවා. අපි ඒවට තමයි ගෙදර ගියාට පස්සේ ජැක් ගන්න. මෙහාට පස්සෙත් හිතින් ওই ටික කරන එකට කියනවා කාම ගුණයන්ගෙන් අයින් වුණාට කාම සංඥාව බැටදෙනවා අපිට. අපිට විවේකයක් හම්බෙලා ගිහලා දෙක වහගත්ත ගමන් අර ගෙදර දාලා ආපු ඔක්කොම ගෙදර ඉන්නවටත් වැඩිය ඇවිල්ලා මූණ ඉඹෙන්නයි ආලිංගනය කරන්නයි සිප වැළඳ ගන්න පටන් ගන්නවා. ඒකට කියනවා කාමච්ඡන්දය. එහෙම නැත්නම් ව්‍යාපාදය, තීන මිද්දු උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා. ඒක කාම සංඥා. බුදුරජාණන්සේ සඳහන් කරන මේ කාමය කාම ගුණයන් කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වීම දියුණුවක් කියලා. කාම ගුණයන් කියලා කියන්නේ gedara උතට ඉඳගෙන කරත් මැටි කරත්තයක් ඇදලා මීහරකෙක් වාගේ අර ඉවරයක් කරන්න බැරි සංසාරේ සිඳන්න හදනවා. ලේන ලේනෙක් මොදේ මොදේ ඉඳලා වගේ වල්ගේ. ඊට වැඩිය ටිකකට ගොඩ ඇවිල්ලා බැලුවොත් මම මේ කර ගහලා තියෙන මෙලෝ සංසාරේ කුඩ කරන්න බැරි වෙලක් රජ කෙනෙකුටවත් බෑ හිටු කෙනෙකුටවත් බෑ දක්විතර කෙනෙකුට කරන්න බෑ මේ මම මේ වලිගෙන් කොහොම මොද හිටින්නද කියලා දැක්කොත් ඒක නම් දකින්නේ නැහැ හිතෙන්නේ මට ගෙදර මෙහි ආපු නිසා ගෙදර වැටි කරගන්න හම්බෙන්නේ නැහැ කියලා හිතෙන් අපරාධ ගෙදර හිටියා නම් කුඹුර හරි වාරුවක්වත් කපා කොටා ගන්න තිබ්බා වැටක්වත් ගහ ගන්න තිබුණයි කියලා හිතෙන්නේ නමුත් සත්පුරුෂයාට තේරෙනවා තමන් කරන්න හදන වැඩේ මෙලෝ කම්මද එක එක සම්පූර්ණ කරන වැඩක් නෙවෙයි. කරන්නත් බෑ. ඒක අපි වට කරගෙන ඉන්නේ යමපල්ලෝ. අපි හිතන්නේ අක්කා නංගි අම්මා තාත්තා කියලා මේ ටික තමයි අපේ සාරේ උරාගන්නේ. කිට්ටුවන් තියන. ප්‍රමතෝ ජායති. තණ්හාය ජායති. ඕකදී අපි කියනවා අනේ ඇත්ත නැතුව බෑ. ඇත්තත් කියනවා අනේ ඔයා නැතුව බෑ. ඉතින් බෑ. බෑ. බෑ කියනවා එළුවෝ වගේ ඉන්නකම් ඕක තමයි. ඕක පේනවා මේ ආකුවා. බෑ කරන්න බෑ. එතකොට වෙන්නේ මොකද? කාම ගුණයන් කාම සංඥාන් ප්‍රතිස්ථාපනය කරනවා. නමුත් එදා තමයි පළවෙනි වතාවට කාම සංඥා අඳුරන්නේ. කාම සංඥා කියන්නේ පංච නීවරණ ධර්ම. ඊතර දුරේ ඉඳද්දී බරාජින මීහරකෙක් වගේ ඉඳද්දී ඒවා තියෙන බවවත් දන්නේ නැහැ. විවේක වෙච්චා මේ හිත මේ විවේක වෙච්චා මේ කරදර කරනවා. හිත නැවතත් අර කාමයට අදිනවා. අර තරහවල් හිතේ පැහැවෙනවා. එහෙත් හිත නින්දට වැටෙනවා. එහෙ නැත්නම් මේ අතීතනාගත දෙක කල්පනා කර කර මේ හම්බෙච්ච චිත්තක්ෂණේ වණ කර ගන්නවා. එහෙ නැත්නම් මේකද හරිම භාවනා ක්‍රමේ, මේකද නියම කර්මස්ථානේ, මේ ගුරුවරද හරිම ගුරුවරයා, මේ භාවනා මධ්‍යස්ථානේ විතරද අපරාධ මම මේ එළියට අවිල්ලත් ඉවරලා මේ සෙකන්ඩ් හෑන්ඩ් එක දන්නේ නැහැ නේ, රීකන්ඩිෂන් කරපු එක දන්නේ නැහැ, ඔරිජිනල් එකේ දන්නේ නැහැ කියලා සැක. ඉතින් ඒ නිසා කොහොමඩක්වත් අර උලේ තිබ්බා වගේ කාම සංඥාවල් වද දෙන්න පටන් ගත්තට පස්සේ සමහරු කියනවා භාවනා කරන්න ගියාම පිස්සු ඇදෙනවා කියලා. ඒක කාමයේ සහ කාම සංඥා දෙක අතර තියෙන වෙනසවත් දැනෙන්නේ කාමයෙන් ගොඩ වෙච්ච එකාට. නමුත් මේ මාංශල කවදාකවත් නැති විදිහට නිවර්ණ වැටෙන්න පටන් ගන්නවා. තුවාලේ සුද්ධ කරන්න ගියාම බේත් දාන්න ඉසලා සුද්ධ කරන්න ඉසලට රිදෙනවා සුද්ධ කරපුවා. වණමුකේ පාදපුවා. අනිත් ඔය තමයි කාම ගුණයන් අතහැරලා తాවකාලිකව හරි පොයේ දවසකට හරි වරුවකට හරි ගිහිලා කාම සංඥාව දකපු කෙනාට පේනවා අනේ ගෙදර ඉඳන් මේ කිසි ප්‍රශ්නයක් තිබුණා හොඳට නිින්ද ගියා හොඳට කෑවා ওই ප්‍රශ්න මොකක්වත් නැහැ මෙතන ඇවිල්ලා අත අපිට අතක් තියාන සුදුරිද්දක් ඇඳලා වාපනයක් දාන කරපණින්න ගියා මෙන්න වදී හැම පැත්තෙම තියෙන යක්ෂයෝයි ප්‍රේතයෝයි කෙලෙසයයි ගොජ්ජ දාන්න පටන් ගන්නවා. එයාට පේන්නේ තියුම් තැනකද ගොරෝසුන්ට ආවා වගේ. මේ තරම්ම ලෝකේ අන්ධ භූතයි. මේ තරම්ම මේ ලෝකේ මේ උඩියට කුරුයි. නොසරුවචන්සි කියන ඔබ කාම ගුණයන්ගෙන් දැන් පැත්තකට වුණා. ඒ කියන්නේ ප්‍රියංගෙන් වෙන් වුණා, වස්තුයෙන් වෙන් වුණා. දැන් උඹට ඔය වද දෙන්නේ උඹ විශ්ින් ඒවට දක්වපු බැඳීම. ඒගොල්ලෝ මෙහෙට එන කතාවක් අසෙන් තමයි ඔබ කියන්නේ. ඒක නිකන් තලගොයක් අබරගයක් කරගනිනවා. උඹ ඒව උඹ නැතු උඹට ජීවත් වෙන්න බෑ. ඒ නිසා උඹ ආවට ඒව හිතේ හරියට කනේ මේ පුස්කොළ තෝඩුවක් දාගෙන ආවා වගේ කණි ගහගෙන ඇවිල්ලා තියෙනවා. ඒක තමයි වද දෙන්නේ. ඉතින් ඒක ආවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. ගෙදරතොටේ හිටියට කිව්වොත් අර කෑම ගන්නත් බෑ, නිින්ද යන්නෙත් නෑ, හිටගෙන ඇවිදින්න තේරෙන්නෙත් නෑ, ඉඳගෙන ඉන්න තේරෙන්නෙත් නෑ. ගෙදර ඉන්නකොට තියෙනවා විවේකයක්. විවේකය හම්බෙච්චාට පස්සේ ආපහු කබල ලිපට වැටෙන්නේ කොහොඳයි කියලා. ඒ මේව දිහා මේක දිහා බලනකොට ਸਰවචනංශ මේ ඉදිරියට ගේන්න හදන පණිවිඩේ පුංචි එකක් නෙවෙයි. ඔක්කොටම ප්‍රියමනාප දෙයක්වත් නෙවෙයි. ඔක්කොගෙම වැඩි ඡන්දෙ දින්නේ ඒකත් ඒකාන්තෙම අඩු ඡන්දයක් ලැබෙන්නේ. ඒකාන්තෙම ජනප්‍රිය නැහැ. නමුත් මේ කියන්නේ පොට්ටපාදට. පොට්ටපාද හතර දන්න නිසා පොට්ටපාද. ඊට පස්සේ යම් කෙනෙක් අපි හිතමු මේ කතාව කියන්න ඕන නිසා මේ කාම සංඥාවල් චිත්තක්ෂණයට ඉක්මවයි. එක චිත්තක්ෂණයක නීවරණ නැතුව තමයි අරමුණේ ඉන්න පුළුවන් වුණා. මේ ආස්වාසි මේ ප්‍රාස්වාසි මේ වම මේ දකුණ. එහෙම නැත්නම් ඉඳගෙන ඉනකොට මේ පිම්බීම හැකිලිම කියලා. අන්න එදාට යාට තේරෙනවා මම දැන් කාමයට ඇතහැරියා. ඒවට කියන්නේ කාම ගුණ කියලා. කාම ගුණ කියලා කියන්නේ වා ඇහෙන් ලබන මේ රූපකාම ආසාව තියෙනවා. ඒකට කියනවා මේ දස්සන කාමය කියලා. ඊට පස්සේ කියනවා කණෙන් සද්ධාහනකට කියනවා ශවණ කාම කියලා. ඊට පස්සේ දිවෙන් නාසයෙන් කයෙන් එනස සමුල්ලේපන කාම කියලා කියනවා. ඊට පස්සේ සංසග්ග කාමී තියෙනවා. ඝන සංගණිකා රාමතාවේ තියෙනවා. අන්නේ ਉਹ අයින් වුණාට පස්සේ තියෙනවා දැන් මම කාම ගුණයන්ගෙන් භෞතිකව වෙන් වුණා. අරණ්‍යගත වුණා, රුක මුලගත වුණා, ශූන්‍යාකාරගත වුණා. එතකොට ඔන්න කාම සංඥාව බැට දෙනවා. එතකොට සරුවචාන් සඳහන් කර තියෙනවා මේ කාම <clears throat> ගුණයන්ගෙන් බැට දෙන කෙනාගේ හිත බුදු කෙනෙක්ගේ දකින්න බේන තියෙන ගොඩ දාපු මාළියකයි ගහනවා. කිසිම තැනක නෑ චපලයි කිව්වම අන්තිම චපලයි. මේ රාගේ මේ ද්වේෂේ මේ මොහේ මොනම පොත් ලැබීමක්වත් නැහැ. ඉස්ලාම් පොත් ලැබීම පටන් අරගන්නේ කාම ගුණයන් අතාරපු දවසේ. පොත් ලැබීම දැකපු දාතේ බිස්නස් එක සම්පූර්ණයෙන් බංකොලොත් බව තේරෙනවා. මෙතෙක් දුවපු ඔක්කොම අව චක්‍රයට දුවලා තියෙන්නේ එදාට තමයි පොත් ලැබීම වෙන්නේ. පොත් ලැබීම බලනකොට පොත් අබල තිබිලා නැහැ පොත් අබල බලනකොට දුවලා තියෙන කාමච්ඡන්දේ දිගේ. ද්වේෂයේ දිගේ, නිදිමත දිගේ, සැක සංඥා දිගේ, අතීත අනාගත දිගේ. ඒක දැක්කට පස්සේ යම් කිසි කෙනෙක් මේක මේ කාම ගුණයන් කාම සංඥාවල් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරයි කියලා කියන්නේ බණ භාවනාව කරලා ගිහිගේ අතෑරපු 100ට එකෙක්වත් බණ භාවනා කරන්නේ නැහැ. ගිහිගේ අතෑරලා වෙන බිස්නස් පටන් ගන්නවා. ඇස්වෙදකම් පටන් ගන්නවා. කේන්දර බලන්න පටන් ගන්නවා. උන් මේ සාසනේ හොදලා යනවා. ඒ අක්ෂයා එහෙම බණක් කිව්වොත් එහෙම පොට්ට බාතට වැඩි සෞත්තු බණක් කියන්නේ. මොකද ඒ මනුස්සයා ගිහිල්ලා තියෙන ගිහිගේ අතෑරලා කාම සංඥා අයින් කරන්න නෙවෙයි. එමෙතන තේරෙනවා ගිහිගේ අතහැරියට පස්සේ වෙන්දට වැඩිය කාමේ උපාසක බල්ලොන්න මීයෝ දෙන්න දෙන්න අහු වෙනවා. දඟලන බල්ලා වගේ නෙවෙයි. ඒ නිසා උගව දෙනේ කාම කාමේ අතහැරලා ගිහිල්ලා කාම සංඥාව කියලා අල්ලන්නේ ඒ කාම සංඥා අතහරින්න බලන්නේ අල්ලන්නයි. ඉතින් අද තියෙන්නේ බන වාගේ කතා. අන්න ඒ වගේ කාමයේ අතහැරලා ගිහිල්ලා කාම සංඥා වඩන කතා. යා කියන කාම සංඥා හොඳයි මේ කාමේ නෙවෙයිනේ. නමුත් බුදුහාමුදුරු කාම සංඥාව පෙන්වුවේ ඊටත් විදිය සුකුම සංඥාවක් පෙන්ලා දෙන්නයි. ඒකෙදී සර්වචන සඳහන් කරනවා <clears throat> කාමයේ ඉන්න කෙනාගේ හිත මඤ්ඤති, ඉඤ්ජති, පන්දති, චලති, පපංචති කිය. ඒක නිතර මඤ්ඤනා කරනවා තණ්හාවේ මාන්නේ දිට්ඨියට යුක්තව හෙට අනුන් ගැන, අරයා ගැන, මෙයා ගැන හැම එකම ගැන මඤ්ඤනා කරනවා මම වඩා ගන්න. ස්පන්දති කියන්නේ නිතරම ස්පන්දනය වෙනවා ගොඩ දාපු මාළියෙක් වගේ. ඉංජති කියලා කියන්නේ සැලෙනවා අකුණක් ගන්නකොට වගේ. නිතරම සැලෙනවා. පපංචති තණ්හාවෙන් මාන්නෙන් දිට්ඨියෙන් සැලෙනවා ප්‍රමාදයට වැටෙනවා. ඒකති කියන ඉන්ජන ප්‍රමාණය විතරක් අරගෙන සරුවචාන් සඳහන් කරලා තියෙනවා මේ කාමයේ ගත කරන මිනිස්සයාගේ හිත නිස්සත්ත්ව වෙච්ච නිස්සල වෙච්ච බුදුහාමුදුරුවෝ දිහා බලනකොට මුළු ලෝකෙ වේගෙන්ම සැලෙන වේගයෙන්ම පණ ගහන ගොඩ දාපු මාළුවෙක් වගේ පණ ගහන සතෙක් වගේ අන්තිම අනුකම්පා සාගතයි දිහා බලනකොට නමුත් ඒගොල්ල කියන්නේ ක්ලාසික් මියුසික් වලට වැඩිය හොඳයි රොක් මියුසික් උඩ දාන තරමට අද ඉස්සරහා ඉන්නේ හයියෙන් දඟලන මිනිහා හයියෙන් යන මිනිහා හයියෙන් කතා කරන මිනිහා හයියෙන් රූප බලන මිනිහා පෝසත් කියලා තමයි ගණන් කරන්නේ උන්ගේ ලෝකේ ඇත්ත තමයි සර්වඥාන්ගේ ලෝකේ බලනකොට ඒ මිනිස්සයා ගොඩ දාපු මාළු කෑල්ලක් වගේ රත් වෙච්ච කවරට වැඩිච්ච අබ ටිකක් වගේ පුපුර පුපුර පුපුර පුපුර ගත කරන්නේ ඒකට තමයි අද Nobel Prize දෙන්නේ ඒක තමයි ඔය මැග්සේසේ සම්මාන දෙන්නේ අනික් කට්ටියත් අවුස්සන තරමට සම්මාන හම්බ වෙනවා ඉතින් එහෙව් ලෝකේ යම් කෙනෙක් ඒක කම්පන චංචල ඉන්ධන පන්දන කියලා දැනගෙන ආනෙන්ජේ බලාපොරොත්තු වෙන ඉන්ජර නැති අනිත් පැත්ත විවේකයේ බලාපොරොත්තු වෙනවනම් ඒ කෙනාට බුදුහාමුදුරගෙන් දෙ තේරෙනවා. ධර්මයේ තේරෙනවා. සංඝයා මේ කරන ප්‍රයත්නේ තේරෙනවා. සීලය මොකටද කියලා තේරෙනවා. අන්නේ විදිහට කාම ගුණ අතහැරලා කාම සංඥාව ගන්න යාම සීලයක්. අතර සීලටත් එහා ටිකක්. මේකෙන් තමයි සමාධි රීඩ හැදෙන්නේ. ඊටසේ කාම සංඥාව නීවරණ ටික යම් කෙනෙක්ගේ යටපත් උනාට පස්සේ පමණයි කියන බුදුහාමුදුරුවෝ රූපෙ පේන්නේ. කාම නීවරණ නැතුණට පස්සේ විතරයි ආස්වාද ප්‍රසවාස රූපේ පේන්නේ. නීවරණ තියෙනකම් පේන හුස්ම සුවාසයක්. හුස්මක් නෙවෙයි. හුස්මක් දකින්න නම් නීවරණ නැති වෙන්න ඕන. නීවරණ නැතුණට පස්සේ වායෝ පොට්ටබ ධාතුව පේන හොඳ නිස්සද්ද වෙන මේ ආස්වාද කරන මේ ප්‍රසවාස කරන නැත්නම් මේ උදරේ පිම්බීම පේන හැකිලිම පේනවා. නිවර්ණ වල තොරව බලන්න මේ කකුල ක්‍රියාත්මක වෙලා මේ වම තියෙන හැටි, දකුණ තියෙන හැටි, අත නමන හැටි, අත දිගාන හැටි, ඉස්සරහා බලන හැටි, පස්ස බලන හැටි, බැකෝ යන්ත්‍රයක් වැඩ කරනවා වගේ, ලීවර් මැෂින් එකක් වැඩ කරනවා වගේ, නියුමැටික් මැෂින් එකක් වැඩ කරනවා වගේ මේක තේරෙන පටන් අරගන්නේ Taman දිහාම වර්තමානයේ දිහාම මෙතන මේ මේ මේ දැන් මම දිහාම නීවරණ වලින් තොරව බලපු දාසේ රූප පේනවා. ඒ රූප ප්‍රධාන වශයෙන්ම ඥාන පිළිම ભેදයක් නැහැ හතර මහා ධාතුන් පමණයි. ඒ ධාතු දන්නෙත් නැහැ මම වැඩ කරන්නේ ඥානුගකද, පිටිමයකද, පැවිදිච්ඡාංකද, නිවන් දවුණ ඥානකද, අසුචියකද, ගංගාවකද, ගලකද කියලා. ඒ ඒ රූප කිසිම දෙයකට මායම් මායින් කරන එක නෙවෙයි. මේ රූප නොදකින්න නිසායි මේ කුල ભેදයක් බදාගෙන ඉන්නේ. ආගම් ભેදයක් බදාගෙන ඉන්නේ. නිකාය ભેදයක් බදාගෙන ඉන්නේ. බුද්ධ ආගම සිංහල කතෝලික ආගම, මුස්ලිම් ආගම, ගෑනු, පිරිමි, මිත්‍යා දෘෂ්ටික කියලා ඔක්කොම සෙල්ලම් තියෙන්නේ ওই කාම සංඥාවෙන් හිත ආවරණය වුණාට පස්සේ. ඒ නිසා යම් කිසි දෙයක් දිහා බල යම් කිසි විනිශ්චයක් කරන්න යන්දම් හරි විනිශ්චකාර සුදුසුකම ලැබෙන්නේ නියරණ ටික පොඩ්ඩක් අය වුණා. ඒක බුදුරජාණන්සේ සඳහන් කර තිනවා සමාහිතෝ භික්කවේ අතා භූතං ජානාති පස්සති. මහන්නේ උඹලට මේ නීවරණ අයින් වුණාට පස්සේ හිත පොඩ්ඩක් සංසිඳුණාට පස්සේ සමාහිත වුණාට පස්සේ ඇත්ත ඇති හැටි පේන. අද ඉන්නේ එකම විද්‍යාඥයෙකුටවත් හීනකින්වත් දන්නේ නැහැ නීවරණ පහ කියන්නේ මොකද්ද කියලා. නීවරණ පහ නැති ලෝකයක් නැති නිසා උන්ට තියෙන සුද්ධ මිත්‍යා දෘෂ්ටිය. උන් හදන හැම දෙයකම තියෙන සුද්ධ මිත්‍යා සංකල්පය. ඒක නිසා මුළු ලෝකෙම දුවන්නේ මේ අන්ධ භූත ලෝකේ. එහෙම නැත්නම් අර බෙලිගෙඩියක් වැච්චාම තල්ලත් අපුරට බුදියානින ආව උඩ ගිහිල්ලා නැගිටලා ඌට වෙන්නේ අහස කඩා වැටෙනවා. ඌත් එක්ක ඉන්න සත්තු සේරම දුවනවා. ආව අහිංසකයි කියලා. ආව බොරු කියන්නේ නැහැ කියලා කියපු දෙයහල කැලේ කඩන දුවන දිවිල්ලක් අද තියෙනවා. සිංහයෙක් නතරලා අහන කොහෙද යකෝ දුවන්නේ කියලා. අන්න එදාට තමයි අන්තිමට ආව දක්වම ආවට පස්සේ සිංහයා කියනවා බය වෙන්නවත් දඟන දුව පිටිපදන්නම කියනකොට බය බය කියලා බලනකොට පේනවා. ආවත් අදනින්ද ඉඳද්දී තල්ලිඩියක් මේ මේ බෙලිගෙඩියක් කරලා තල්ලත්තක් උඩට. අද කැලේ කඩන දින දිවිල්ලත් මේ කාම සංඥාවෙන් නතු වෙච්චි මත් වෙච්චි ලෝකයක්. බුදුරජාණන්සේ ඒකට දෝෂයක් ගන්න එතන ඔබ හිටපහන් පොඩ්ඩකට කාමයෙන් අයින් ගියා. අයින් ගලා කාම සංඥාට ඔබ යුද්ධ ප්‍රකාශ කරන්න අරපම් බය වෙන්න එපා ඒක හැටි. ඊට පස්සේ උඹට මම ප්‍රයත්න කියලා දෙන්නම්. ඒක මං අහන්න ඕනේ නැහැ. මට කලින් හිටපු ආලාර කාලා මුද්‍රකාරාම පුත්‍ර ළඟට ගියත් ඒක කියලා දෙනවා. කියලා දුන්නට පස්සේ උඹට පෙනෙයි මේ ලෝකේ හුදු රූප ලෝකයක්. උඹ ඒක දිහා බලන්නේ නැති නිසා උඹ මේක ඛණ්ඩ බලාගෙන මගේ කියාගෙන කෑතරෙන් බැලුවොත් ඕකේ මේ මැණික් කියන කොහොඳයි වැලිය වලට වැඩිය. අසුචි කියන කොහොඳ රත්තරන් වලට වැඩිය කියලා තිබුණාට අසුචි රත්තරනේ දෙකේම තියෙන රූප ධාතු. පාඨවි ආපෝ තේජෝ වායු. උඹ ඒක දිහා බලන සංඥා විතරයි වෙනස තියෙන්නේ. පොඩි එකාට රත්තරණුත් එකයි අසුචිත් එකයි රත්තරන් ටිකට වැඩිය අසුචි හොඳයි. මොකද ළඟ තියෙන රස්නියේ අතක ගයින්න පුළුවන්. රත්තරන් දෙන්නේ නැහැ පොඩි එකාට. හම් වෙන්නේ නැහැ. ලොකු වුණාට පස්සේ රත්තරන් වෙන જાතිය අසුචි වෙන જાතිය. මේ ඔක්කොම සංඥාව නිසා. ඒ නිසා මේක හුදු සංඥාවක් තියෙන. ඔබ ඒ නිසා සංඥා වේස්මුණ ගලවලා රූප රූප වශයෙන් බලපන්. පිම්බෙනවා කියලා කියන්නේ මොකද්ද? ආශ්වාස කියලා කියන්නේ මොකද්ද? ඔසෝනවා කියට කියන්නේ මොකද්ද? හැකිලෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රස්වාසය කියලා කියන්නේ මොකද්ද? තබනවා කියලා කියන්නේ මොකද්ද? ඕ වායෝ ධාතුව හොල්මන. නියුමැටික් මැෂින් එකක් වැඩ කරනවා ප්‍රෙෂර් එකෙන් වැඩ කරනවා. එච්චරයි. ඕක උඹට නම්බුවට ගන්න දෙයක්වත් නැහැ. අවනම්බුවට ගන්න දෙයක් එකයි තියෙන්නේ ඔබ මෙතෙක්කල් අං තිබුණා. බැලුවේ නැහැ. දැන් අංගලවලා ඔබ දේවපට ආපුතේ වශයෙන් දකිනා ස්වරූපෙන් රූප බැලුවොත් පුතේ කියනවා කාම සංඥාට වැඩිය සූක්ෂමයි කියලා රූප සංඥාව. කාම සංඥාට වැඩිය සූක්ෂමයි කියලා කියන රූප සංයක දිහා බලනද ඇහක් පිට ඇහක් තියාගෙන කය හොල්ලන්නෙත් නැතුව අඩු ගානේ මානසිකාරයේ වශයෙන් මෙනෙහි කිරීමවත් නැතුව. ඒකට කියනවා විතක්ක ਵਿਚාර දෙකක් නැතුව. එහෙම නැත්නම් කියනවා වචී සංකාරත් නැතුව. කාය සංකාර සම්පූර්ණයෙන්ම මේ මේ ට්‍රයිපෝඩ් එක වගේ හිටවන්න ඕන. ඉඳගත්තර පස්සේ රූපෙත්ව ට්‍රයිපෝඩ් එකේ shape එකට තමයි එන්නේ. එහෙම තිබ්බා ඊට පස්සේ එතෙන් නීවරණ අයින් කරනකම් අපි විතක්ක ਵਿਚාරත් පාවිච්චි කරනවා. මෙනෙහි කරනවා. නම් කරනවා. සංඥාව පාවිච්චි කරනවා. එතනින් ඊට විතක්ක ਵਿਚාරත් නතර වෙන්න ඇරලා බලාගෙන ඉන්න නිකන් බකන්නිලාගෙන ඉන්නවා. නිකන් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. එතකොට පේනවා අපි කොච්චර නිකන් ඉඳ හැදුවත් ඇතුලේ වැඩේ යනවා. මොකක්ද යන්නේ? පණ තියෙන බවට කම්පන චංචල. ඔච්චරයි රූප සංඥාව කියලා කියන්නේ. රූප කියලා කියන්නේ. මේක රූප දිහා බලහිනකොට පේනවා මේකට සංඥා හිත හැදෙන හැටි. පිම්බෙනකොට හොඳයි කියනවා, හැකිලෙනකොට නරකයි කියනවා. එතන සීතල වෙනකොට හොඳයි කියනවා, උණුසුම වෙනකොට නරකයි කියනවා. සමහරවිට උණුසුම වෙනකොට හොඳයි කියනවා, සීතල වෙනකොට නරකයි කියනවා. සමහරට හෙල්ලෙන එක හොඳයි කියනවා, සමහරට නිශ්චල වෙන එක හොඳයි කියනවා. අපිට පිස්සු. මේ රූප කිසිම දැනගන්න මෙතෙන් ඇවිල්ලා කරනවා නෙවෙයි. නමුත් එනේ එනේකට අපි නැකත් බලලා කියන එක මංගලයක්, මේක දුමංගලයක්, මේක උනා හොඳයි, මේක උනා නරකයි කියලා ඒ එකම රූපයක්වත් දන්නෙත් නැහැ කාගේ ඇඟේද වැඩ කරන්නේ කියලා. ඒගොල්ලන්ට එහෙම න්‍යායපත්‍යකුත් නැහැ. අපේ සංඥාව කොච්චර මෙව අල්ලනවද කිව්වොත් අපි හිතනවා සීතල වෙලාවට උණුසුම සැපයි. උණුසුම වෙලාවට උණුසුම දුකයි. බඩගිනි වෙලාවට ආහාර හොඳයි. උණ ගැනීමචාම ආහාර සිත්තයි. හොඳට ඥානෙ තියෙන මිනිහට ව්‍යාකරණ හරි රසයි. මෝඩයාට ව්‍යාකරණේ බඩේ අමාරු වෙච්ච එකට ආහාර වගේ පෙන්වන්න බෑ. මොනම උඩද ව්‍යාකරණ ව්‍යාකරණම් අකරණම් තණ්ඩුල මේව කාරණම් කියලා ඌ කියනවා. ව්‍යාකරණ ඕනේ බට්ටියක් තිබුණාම බදේ. ඒ වගේ එක එක වෙලාවට එන සංඥාවල් කිසිසේත්ම චාරයක් නැහැ. නිසා මතුවෙන මතුවෙන රූපාණු අපි චිත්ත රූපමවනවා. ඒකල කියනවා මට අද හොඳට ආනපානි හරි ගියා. මට ආනපානි හරි ගියේ නෑනේ. මට ආනපනේ හරියන්නේ නැහැ. මට බිම්බි මහැකිලි විතරයි හරියන්නේ. ඒකල කියන බිම්බි මහැකිලි හරි හොඳ නැහැ. ආනපන තමයි හොඳ. ඒ මොන මගුලකවත් තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව අපි ওই දාන ලේබල් කවුරක්වත් දන්නේ මේ මේ වායෝ ධාතු ආවා මෙහෙම තමයි. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. වායෝ ධාතු ආවම හොල්ලලා තන්ත චාන්තර කරන නැත ගන්න. ඒතකොට දැනගන්න ඕනේ මේ අසවලයි වේදිකාවේ ඉන්නේ කියලා. තේජෝ දාපුවාම උණුසුම් කරනවා සිසිල කරනවා වැඩ. ඒතර දැනගන්න දැන් ප්‍රධාන නළුව තේජෝ ධාතුව. ආපෝ ධාතුව ආපම වැగిරෙනවා පිටු කරනවා. ඒතර දැනගන්න මේ ආසවල තමයි වැඩ. පඨවි ධාතුව ආපම ඊස් වෙනවා, පාත් වෙනවා, බර වෙනවා, හැල්ලු වෙනවා, ඇකිලෙනවා, මු르දු වෙනවා, ගොරෝසු වෙනවා. ඒතර දැනගන්න මේ ආසවල ඒතර ඇවිල්ලා බලන්න ඉන්න ගියාම මේ ඉස්සරහින් මිනිහගේ මගේ කිසි වෙනසක් නැහැ. ඉස්සරහින් මිනිහ වෙන දෙයක් බලන් ඉන්නවනේ ඉතින් කරන්න දෙයක් නැහැ. එයා දැනගත්තත් නොදැනගත්තත් එයාගේ ක්‍රියාත්මක වෙන්නේ පඩ වියාපෝ තේජෝ මගේ ක්‍රියාත්මක වෙන පට වියාපෝ තේජෝ වට පියාවෝ තේජෝ හරා ක්‍රියාත්මක වෙන පටන් ගත්තොත් විශ්වය දකින්න පුළුවන් මුළු විශ්වයේ සිද්ධ වෙන දිග හැරීම ඇකිලීම් කම්පන චංචල විශ්වයේ පොඩි කොටසක් තමයි ශරීරය කියන්නේ මේ ශරීරයයි මේකයි එකමයි අපි හිතන්නේ නෙවිස්නේට එන ගැහුවත් කමන්නේ මට සැපෙන් ඉන්න ඕනේ ඒක තමයි විශ්වයේ ශරීරය සමකරන එක තමයි පරිසර වේදී කියන්නේ එයාට පරිසරය ගැන හැඟීමක් තියෙනවා. ඒක නැති කෙනා පරිසරේ විනාශ වුණත් කමන්නේ මම සැපෙන් ඉන්න ඕන කියලා පුදුමාකාර තකතිරුකමක් කරනවා. මේක වෙන්නේ නැහැ රූප පිළිබඳ හැඟීමක් තියෙන. මේ රූප කෙනෙක් කියලා කියන්නේ භෞතික විද්‍යාඥයා කියන එක නෙවෙයි. භෞතික විද්‍යාඥයා රූප දිහා බලන්නේ නීවරණ සහිතව. මේ විද්‍යාඥයා බුදුහාමුදුරු කියන විද්‍යාව පහල කරගන්න එක නැත්තම් නොසැලෙන පැත්තකට යන්න ඕනේ කනා මේ රූප ලෝකයට වැටෙනවා. අපි පොට්ටපාද සූත්‍රයේ ඊයේ නැත්තම් ගිය පාර කතා කරා හතරවෙනි ධ්‍යානට යෑමේ කතාවක්. හතරවෙනි ධ්‍යානට යෑම වෙලාවේදී සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා පුබ්බේව දෝමනස්සාන සෝමනස්ස අත්තකමායේ අදුක්කම සුඛ සුකුම සත්‍ය සංඥාවට එනවයි කියලා උපේක්ඛා සාගත සතියෙන් යුක්තව අදුක්කම සුඛ සුකුම සත්‍ය සංඥාට හිත ගේනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය සම්ප්‍රදාන කුල චතුත් අධ්‍යාන විස්තර කරන්නේ ආස්වාද ප්‍රසවාසයේ සංසිද්ධ වෙනවා හුස්ම ගන්නව දැනෙන්නේ නැහැ නැත්තම් හුස්ම නැහැ සම්පූර්ණ ක්‍රියාවලියේ 100%ක්ම ස්වයංක්‍රීය සිද්ධ වෙනවා කියන මේක තමයි රූපය හඳුනාගෙන ඒ කියන්නේ රූපය ධාතු වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් හඳුනාගෙන ඒක එන්නේ එන්න සියුම් කරගෙන කරගෙන යනකොට පළවෙනි ධ්‍යානට වැඩිය රූප දෙවෙනි ධ්‍යානෙ අඩු වෙනවා තුන හතරට යනකොට හුස්ම ගන්නෙ නෑ කියනවා. ඒක ටිබෙට් රටවල කරන පර්යේෂණවලදී එහෙම නැත්නම් ටිබෙට් ජාතිකව පර්යේෂණ ලක් කරනකොට ඒ යෝගාවචරය කියනවා මට විනාඩි 15ක් විතර දෙන්නයි කියලා. විනාඩි ඒ 15 අතුළම කරනකොට නහයට යටින් වීදුරු තහඩුවක් අල්ලනවා. සියුම් වීදුරු තහඩුවක් දුමාරේ ගලනවා නම් වීදුරු තහඩුවේ දුම බැඳෙනවා නිකන් මී අරක් උදේට හුස්ම ගන්නකොට එන දුමාරේ වගේ බැඳෙනවා. ඒ හරියට ඒ වෙලාවට එනකොට හුස්ම වදින ගතිය එහෙම නැත්නම් ජල වාෂ්ප සීතල විදුලි තහඩු වදින ගතිය නැතිවීම නිසා විදුලි තහඩු දුමාරේ බඳින කඩු වෙනවා. ඉතින් ඒගොල්ලෝ හරියට උත්සාහ කරන බලනවා පළවෙනි දේ හරිනකොට මෙන්න මෙච්චරක් දුමාරේ බඳිනවා. දෙකේදි මෙච්චරයි, තුනේදි මෙච්චරයි, හතරේදි මෙච්චරයි කියලා. එතකොට මේ විදුලි තහඩුව පිරිසිදුටම හිටිනවා. ඒ කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ක්‍රියාකාරකම් එන්නේ එන්නේ එන්නේ එන්නේ පළවෙනි දහන්ති හුඟක් ඉන්ජන තියෙනවා, කම්පන තියෙනවා, ස්පන්දන තියෙනවා, චලන තියෙනවා, මඤ්ඤණා තියෙනවා, ප්‍රපංච තියෙනවා. දෙවෙනි එකේ අඩුයි, තුනේ අඩුයි, හතර යනකොට රූප පිළිබඳව සෑහෙන අඩුවීමක් ඇති වෙලා කය සම්පූර්ණ සබහා ධර්මයත් එක්ක එකතු වෙනවා. ඒ වෙලාවේ අත් දෙක වහගෙන කල යුත්තක් නන් නෙවෙයි කරලා බැලුවොත් මම කියන එකයි මම නොවන කියන දෙකයි අතර සීමාව නැතුව යනවා. දැන් අපිට ඇද්දේ වහත්තක් දැන් මෙතන පේනවනේ මේ හැමෙන් එපිට මම නෙවෙයි හැමෙන් ඇතුළත මම කියලා අජ්ජත් බයිද්ද සීමාවක් තියෙනවනේ අන්නර හුස්මත් එක්ක හොඳට ගෙවිලා යන එක හොඳට හුරු කරන්න ඕන ඉසල ඉසල එක තේරෙන්නේ ඒක බලන්න ගියොත් බාන කැඩෙනවා බැලුවොත් පේනවා දැන් පේනවා ඉන්න බව නම් දන්නව නමුත් සීමාවක් නැහැ ඒක හරියට කියනවා මේ පොදි විලා හිටපු මීමැසි පොදිය ඇවිස්සලා මීමැස්ස ඇවිස්සලා ඉන්න මීමැස්ස ඉන්නවා වදේ නැහැ මේ වදයක් නැහැ පොදියක් නැහැ හැබැයි හොඳට දන්නවා මොකුත් වෙලා නැහැ. මීමැසෝ ටික අඹුරු පැණි ගේන්න ගිහිල්ලා. වහින වෙලාවට තමයි මීමැසෝ ටික ඔක්කොම එකතෙන් වෙන්නේ. එකතෙන් වෙච්චාම මේක හැඩයක් තියෙනවා, පොදියක් තියෙනවා. දැන් විසිරලා යනවා. එතකොට මීමැස්සෙක් වශයෙන් මොකුත් වෙලා නැහැ. ඇත්තට විසිරලා යනකොට මීමැස්සා ගොඩක් ක්‍රියාත්මකයි. ගොඩක් සෞඛ්‍ය සම්පන්නයි. ඇකිලිල්නේ වදේට එන්නේ මේ තෙතමනේ වැඩි කම නිසා. ආර්ද්‍රතාවය වැඩි කම නිසා. රස වෙලාවට එකතු වෙනවා. ඒ වගේ තමයි තේනවා මේ හතරමා ධාතුන් ඒ ස්වභාවයට සිද්ධියට යනවා. ඒ තැන් වල වැඩ කරන්න ගියාම මට ඒක නඩත්තු කරන්න දෙයක්වත් නැහැ. හුස්ම ගන්න කියලා ආයාස කරන්න දෙයක්වත් නැහැ. එතකොට සන්තෝචේව පනීතෝ චාසේචන කෝච සුකෝච විහාරෝච සාන්ත ප්‍රණීතයි. ආස්වාසි ආස්වාදයක් වෙනවා. ප්‍රණීතයි. අසේචන කෝචේ තටවන්න දෙයක් නැහැ. අරාදින්න දෙයක් නැහැ. හදන්න දෙයක් නැහැ ස්වභාවයෙන්. සුඛ විහරණයක් කියන්නේ ඔච්චරයි මනුස්ස ලෝකේ තියෙන සුඛ විහරණය. මේ රූප ධර්මත් සංසිඳුණාට පස්සේ එන සුඛ විහරණේ තියෙන අමුසාරවචනාංශේ එතනට ඉස්සරහා යන කෑල්ල පොට්ටපාද සූත්‍රයේ මම ගොඩක් ওই නොකිය සම්බන්ධ කරුවේ ආනන්ද සප්පාය සූත්‍රයේ ආනන්ද කියලා කියන්නේ නොසැලෙන බව ඉන්ජන වල අනිත් පැත්ත ආනන්ද සප්පාය සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිමනිකායේ පරිපන්නාසකේ ඒකේ දෙකේ පුදුමාකාර සමබර භාවයක් පෙන්වනවා. යම් වෙලාවට ඒ යෝගාවචරය අර කියන විදිය පුණජ පරම්පොට්ට බාද බික්කු සබ්බතෝ රූප සංඥා සපතික්කමයි. අර රූපය ගෙවම් කරාට පස්සේ ඒ කියන්නේ හුස්ම දැන් මට නෑ කියන කවුරුන් පස්සේ මෙයාට හොල්මන් කරන්න පටන් ගන්නවා රූප සංඥාව. එයාට දේව සද්ද ඇහෙන්න පටන් ගන්නවා. දෙයියෝ බේන්න පටන් අර ගන්නවා. ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. දිවට සමහර රස එන්න පටන් ගන්නවා. කය නැලෙන්න පත් දෙන්න පටන් ගන්නවා. නිකන් උලඟට අහුවෙච්ච පහන් දැල්ල වගේ. එතකොට යාට පේනවා දැන් මම කරනවද, කෙරෙනවද දන්නේ මේක භූත සෙල්ලමක්ද නැත්නම් මම කරුණාවක් දන්නේ කියලා රූපයාගේ ගොරෝසු පටවියාපෝ තේජෝ ගති ගියාට පස්සේ ඒක හෙවණල්ල ඉතුරු වෙනවා. ඒකට කියන රූප සංඥාව කියලා. උතනින් එහාට යන්න බෑ මේ භූත විද්‍යාකාරින්. උතනින් එහාට යන්න බෑ මේ නිවනෙන් මෙපිට ලාවට භාවනා කරන අය. ඒගොල්ලෝ ඔතනින් ඔතන වටනවා. ඒගොල්ලෝ යනවනම් මේ දෙයියොත් එක්ක සම්බන්ධයෙන් ඔතෙන් දෙයිය කියලා පිස්සෙක් කියලා සම්බන්ධ කරලා ඌ විසංගොටුවට කියලා තමයි සීලෙත් කඩලා තමයි නැතර කරන්නේ. තව කවුරු හරි කියනවනම් මේකෙන් පස්සේ මට අනුන්ගේ හිත් කියවන්න පුළුවන් කියලා හිත් කියවන්න පටන් අරගෙන කියවන්න තියෙන මොන කුණු කන්දල් දානුගේ. එකෙක්ගවත් හිතක් නෑ කක්කුසි වලවල් වගේ ඕවා. අවුරුදු 7ක් වුණ වෙච්ච කක්කුසි වල මොනවද හිත කියවන්න තියෙන්නේ. කියවන්න කියවන්න කක්කුසිය තමයි යන්නේ. ඌ ඊට පස්සේ සීලෙත් කඩා ගන්නවා. මෙතනදී මේ රූප සංඥාව ඉක්මවනවා කියන එක ලේසි නෑ. අද භාවනා කරන 99.99% භාවනා කරන නිවන් දකින්න නෙවෙයි. ඒගොල්ලෝ භාවනා කරන මතක ශක්තිය වැඩි කරගන්න, ලේඩ අඩු කරගන්න, කිතරතරේ ප්‍රශ්න නැති කරගන්න, නානා ප්‍රයෝග ඔක්කොම දෙනවා. දීලා ටොක්ක කරලා හේම නැතර. මොකද මේක නෙවෙයි මෙච්චර ගැඹුරු අභිනිෂ්ක්‍රමණයක් අපි කරේ ওই තුප්පහි තුච්ඡ දෙයකට නෙවෙයි. ඉතින් බොහෝම ගැඹුරු දෙයකට නිසා කවුරු හරි නිවැරදි මෙපිට මේසා ගැඹුරක් තියෙන භාවනාව වමතෙන් අල්ලනවා නම් ගරු ගම්බීරත්වේ නැත්තම් ධර්ම ගම්බීරත්වේ නැත්තම් රූපේ ගෙවම් කරන්න හම්බ වෙන්නේ නැහැ ගෙවම් කරාට රූප සංඥාවේදී වටනවා වැටිල්ලක් එයාට පේනවා ධම්ම නිවන් දැකලායි කියලා බ්‍රහ්මියෝ දැක්කයි කියලා දෙයියෝ දැක්කයි කියලා අලුත් සමීකරණ කියන්න පටන් ගන්නවා කෙලියෙන් කෙටින් නිවන් දක්න ක්‍රම කියන්න හදනවා අද කාලේ තියෙන ක්‍රම දන්නවනම් මස් බිස්නස් එකට වැඩිය අහපන් අරක්කු බිස්නස් එකට වැඩිය හපන් කුඩු බිස්නස් එකට වැඩිය හපන් භාවනා බිස්නස් එකට. කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. මොකද මේ මිනිස්සයා මත් වෙලා ඉන්නේ. හැබැයි මත් වෙලා තියෙන අතෙන් නිකන් දිනු කරලා. රූපත් දැනගෙන තියෙනවා. හැබැයි ගිහිලා තියෙන නිවන් දකින්න නෙවෙයි. ගිහිලා තියෙන මේ පිට තියෙන මොකද්දෝ ලාමක දෙයකට ඊට පස්සේ ඉඳා කියලා දෙයියෝ දෙනවා. දුන්නට පස්සේ සෙන්නගක් හැදෙනවා ඒක කණ්ඩ හරියට පට්ටියට ගිය බැල්ලියක් පිටිපස්සෙන් බල්ලෝ ආවේ. පුදුමාකාර උගත්තු යනවා. ගුණවන්තයෝ යනවා. සිල්වන්තයෝ යනවා. ආධ්‍යාත්මික මිනිස්සු යනවා මේ රූප සංඥාවේ. ඒකෙදී ඇත්තටම අඩුයි අපේ තේරවාදයේ ඒකේ තියෙන අනුතුරුදායක පැත්ත පෙන්ලා තියෙනවා. පෙන්ලා තියෙනවා. නමුත් මහායාන නිකායවල ඊ타ත්ම සංවේදීව පෙන්නනවා මේසා ගැඹුරු නෛර්යානික ශ්‍රී සද්ධර්මයක්. ලාමක වැඩවලට දාන්න යන්න එපා. දැම්මෝ සහගහන. සහගහන්නේ මොකද්ද? අතෙන් ගියාට පස්සේ මේ මනුස්සයා විවිධාකාර රස්සල ලස්සන දේවල් වලට පෙන්නනවා. පෙන්නන මොන්නෝ හරි කෑවොත් නිවන නැති වෙනවා. යාට කියන්න තියන්නේ මම අඬා අඬා යනවා නිවන ලැබෙනකම් මොන්නවා ලැබුණත් මට වැඩක් නැහැ. මට රැස් වී දුනත් වැඩක් නැහැ. උඩින් යන්න පුළුවන් වුණත් වැඩක් නැහැ. මට අනුගේ හිත කියවන්න අපේ සියරම මාර්ගපාක්ෂිකයි නිවනත් එක්ක බලන. නිවන ඊට වඩා උඟා සූක්ෂම සංඥාවක්. නැත්තම් සංඥාවක් නැත්තන. මෙව්ව කාමයට වැඩිය හොඳයි. කාම සංඥාට වැඩිය හොඳයි. රූපෙට වැඩිය හොඳයි නම රූප සංඥා තාමත් මග හැතැම්ම කණුවක් බදාගෙන අයෝ දඟලන්නේ ගමන් මග ගමනේ කියලා වලට ගිහිල්ලා නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ රූපේ අයින් වෙනකොටම එකෙකුට එකක් කරදර කරන සමානට රූප පේන්න පටන් ගන්නවා. අත්තම්ම පේන්න පටන් ගත්තා, දෙයියෝ පේන්න පටන් අරගත්තා රූප. සමහරට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. මට කර්ණිමෙත් සූත්‍රය කියන වෙනවා. මට දේව භාෂාව වෙනවා. උරුදු භාෂාව තේරෙන්න පටන් අරගත්තා. මොනදෝ කියවන්න පටන් ගන්නවා. සමහර කියනවා ඊතෙන් යනකොට පෙරත ගඳේනවා. මට ආයින්ද වණ්ඩම කොයි ගියත් මට ගඳේනවා කියලා. සමහරව කරර කෙල වුණාට පටන් අර ගන්නවා. ඉන්න බෑ. සමහරට මේ කය නලවන්න පටන් ගන්නවා. ඒක පහුගිය රිට්ටි කතා කරා. මං ගැන නම් නෙවෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මගේ යාළුවෙක් ඉන්නවා භාවනා කරනකොට මනුස්ස කටහඬ වලට වැඩිය තිරිසන් කටහඬ වල එනවලු යන් යවුවම කියනවා ලෝකෙ වැඩියෙන් ඉන්නේ තිරිසන් කියලා. එයා තිරිසන් කටහඬ වල ඉන්න පටන් ගන්නවා. ඇහෙනවලු කතා කරනවා. ඉතින් මං කිව්වත් ඉතින් තිරිසන්ගේ මේ මානබානේ දන්නේ නැත්නම් සතිය කියන්නේ මොකක්ද දන්නේ නැත්නම් මම දැන් මෙතන කියන දන්නේ නැත්නම් අර පිරිසුදු වෙච්ච ඡායාව දෙන ආදාසේ ගොඩාක් පින්තූර පේනවා. ගොඩාක් ශබ්ද ඇහෙන ඉතින් මේ මනුස්සයා නිවනට වෙන යන්නේ ඒක ලොක් කරන ඉතින් කෝවිලක් දාගන්න. ඒකට හරියන ඒ જાතිය පිස්සු එන්න පටන් ගන්නවා. ආවට පස්සේ ඉතින් මෙයා ලොක්ෙක් වෙනවා. මට විශේෂ ඥාන තියෙනවා. මේ බාන උඹට මෙච්චර ගෝල බාල පිටසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මට මෙච්චර බඩු පාව කුඩම් දෙන්නේ. ඒක බොරුවක් වෙන්න බෑනේ. මේ මේ කෙනාට මේ මෙම සනීප වෙලා තියෙනවා. ඉතින් රැල්ලට යනවා. ඒ රූප සංඥාවට ගිය කට්ටියගේ වග ඉදත් එකයි අදත් එකයි. ඒක කවදාකවත් සාසනික එහෙම නැත්නම් නොදන්න දෙයක් නෙවෙයි. ඉදා ඉදලා තිබුණ දේ මේ රූප සංඥාවේ ඉක්මවලා එහා පැත්තට තියෙන ආකාසානංචායතනේ. එහෙම නැත්නම් රූප සංඥා සමතික්‍රමණය කියන එක යෝගාවචරයා ගන්න කොච්චර කමටහන් සුද්ධ කරන්න වෙයිද නැහැ. එයා හැම වෙලාවෙම මේ කාමයෙන් අයින් වුණාට පස්සේ පේන කහ පාට වෙන්නොත් ඇයි කියලා අහනවා. නිල් පාට වෙන්නොත් ඇයි කියලා අහනවා. පැද්දෙනව දැක්කොත් ඇයි කියලා අහනවා. හෙල්ලෙනවා දැක්කොත් ඇයි කියලා අහනවා. මොකද මේ හැම එකම අල්ලනවා. ලක්ෂයක් කියලා කියන්නේ ඕක ඇල්ලුවොත් පුතේ උට වැඩි හියුම් එකට යන්න බෑ. ඕක නොදැක්කා වගේ ඇස් ඇත්තේ අන්ධෙක් වාගේ, කන් ඇත්තේ බීරෙක් වාගේ, දැනුම තිබුණට දැනුම නාසය ගන්ධ රස තේරෙන්නේ නැති එකෙක් වාගේ, මෝඩෙක් වාගේ, මලමිණියක් වාගේ ඉඳලා. ඕක කාමයට වැඩි හුඟක් සියුම්. කාම සංඥාටත් වැඩි සියුම්. රූපයටත් වැඩි සියුම්. හැබැයි උඹ ඇල්ලුවොත් අහුවෙනවා. කොහල බබාගේ දෙල්ලම තියෙන්නේ. පාරයින් අටවලා තියෙනවා. අතින් ගවොත් අත වදිනවා. කකුල ගවොත් කකුල වදිනවා. අවිච්ච ගම හිවලාවිලා කරනවා. අද භාවනා ලෝකේ භාවනා පොත්වලින් 90ක් පිරලා තියෙන්නේ ඔන්න භාවනා කරනට හම්බෙනවේ සංඥා පිළිබඳව. හරි අපූර්වයි. හරිම අසිරිමත්. හිතාපු නැති දේවල් කිසිම සම්බන්ධයක් නැති දේවල් එනවා. ඉතින් යෝගාවචරය හිතනවා ඇත්තට මේක භාවනාවෙන් හම්බෙන එකක්. නමුත් මේ පිළිකාවක් කුරුලෑවක් සනිපෙන කුරුලෑ පුරු එළියට යන්න එපායි. ඔලිය ඇතුලේ ගියේ නැත්තම් කොච්චර ප්ලාස්ටර් ගැහුවා සනිප වෙන්නේ නැනේ පුරුව ඇදෙන වෙලාව. මේ පුරුවට ආඩම්බර වෙන්න එපා. උකට යන්න අරින්න. ඒක පුරුව එළියට යන්න ඕනේ. ගෙඩියක් සනිප කරන්න මුල් බෙත් තියලා පැහැවලා වනමුගෙන් එළියට යන්න ඕනේ. මේ වෙලාව වනමුගේ පාදන්න නැතුව වටේට මේ ගානවා. පත්තු. පත්තු. පත්තු ගාන මිරිකලා එළියට දාන විදිහ අපිට වනමුගේ පාදගෙන නැත්නම් හිටියාම වනමුගෙන් එළියට ගන්නවා. පණුමුකේ වැහුවොත් කුණ එළියට එන්නේ නැහැ. භාවනා කරලා කරලා කරලා මේක සුද්ධ වෙන්න ඕන. ලොකු සාංශ ඉන්න කාලේ මතක් කරනවා ගවරවලකට නැත්තම් කියන මුස්ලිම් කාලේ පිටිපස්ස තියෙන කුණු වල දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. පණුව ගහපු කුණු කන්දස්තර හෝටලේ හැම හෝටලේ පිටිපස්ස මේකක් තියෙනවා. අන්න ඒකට බොන වතුර ටැප්පයක් ඇරියොත් මොකද වෙන්නේ කියලා අහනවා. බොන්න පුළුවන් જાති වතුරයක් ආවොත් අරක පිළිලා එන වතුර ප්‍රමාණයට සාපේක්ෂව කුණු වතුර අයින් වෙනවා. හොදලා සුද්ධ කෙර නැත්තම් මේ බොන වතුර <coughs> ටැප් එක නිසා අර කුණු වල බොන වතුර වලක් බවට පත් වෙන්න කොච්චර කල් ටැප් එක කරලා තියන්නේ මුලින් මුලින් නම් ගොඩක් කුණු යනවා ඔක් කවදාක 100ක් කුණු අයින් වෙන්නේ කල්ප ගානක් තියන්න ඕනේ අන්තිමට අර ඉතුරු කුණු ටික එනේන වතුර කෙලසනවා එනේන පිරිසිදු වතුර කෙලසනවා ඉතින් ඒකට බුදුජානක කියන්නේ ඔබ දැන් කුණු වතුරක් මේකේ තියෙන රූප සංඥා රූප සංඥා ගෙවම් කරලා ඒ ආකාසානංජාන කියන්නේ කිසිත් නැහැ. ඒ කියන්නේ රූප જાති මොකොත් නැහැ. රූපේ අභාව ප්‍රඥප්තිය. නම් කියන දෙයක් නැහැ, නිමිත්තක් ගන්න දෙයක් නැහැ, අරමුණක් නැහැ, වචන නැහැ. මේකට බය වීම නිසායි අපි මොනවා හරි නලියන කම්පන දෙයක් අල්ලන්නේ. නලියන කම්පන දේ රූප සංඥාව ඒක දිගේ රූපෙට වැටෙනවා රූපෙ දිගේ කියලා කාම සංඥාට වෙනවා කාම සංඥා කියලා කාමයට වැටෙනවා කාමයට කරපස්සේ බීතික්‍රමණ වෙලා දස අකුසල් පස්කම් සැපට පංචශීලයේ කැඩීමට යනවා. ඒ නිසා මෙතන පුංචියට සියුමට එන එන දේ අල්ලනවායි කියලා කියන්නේ අපි අර ගඟේ ගහගෙන යන එක පිටුරු ගහේ හරි එල්ලෙනවා. මෙතෙන් බුදුරජාණන්සේ අනුග අපිට අනුකම්පාවෙන් කියනවා මෙතෙන්ට යනකන් සුද්ධ කරගත්ත උඹ හරියට කමට අනුසුද්ධ කරපන්. ඕකත් නොදැක්කා වාගේ නෑ වුණා වාගේ නොදැනුණා වාගේ මොලේ කල්පනා නැති මිනිහෙක් වාගේ මෝඩෙක් වගේ ඉඳලා යන්න ගියාට පස්සේ ඉතුරු වෙන එකට කියනවා රූප සංඥා සබතික්කමාය. ඒ රූප සංඥාවත් අතහැරලා පටික සංඥා අර්ථකමයි. මේ මොනවා හරි මේ වගේ පේන හුලඟක් හරි මීදුමක් හරි දුමාරයක් හරි තියෙන තාකාලික ගැටෙන්න පුළුවන්. ආකාශයේ අවකාශයේ මොනක්වත් ගැටෙන දෙයක් නැත්නම් අවකාශය අන්ධකාරයි. නමුත් අවකාශයේ මොනවාරි උඩට දාපු ගමන් ඒක දිලිසෙනවා. මොකද අවකාශයේ සම්පූර්ණ ආලෝකය තියෙන්නේ. ගැටෙන දෙයක් නැත්නම් ආලෝකය පෙන්වන්න එකක් නැහැ. හඳ අවකාශයේ තියෙනවා දිවිදුලන්නේ හඳේ එළියට නෙවෙයි. අවකාශයේ තියෙන ආලෝකයට. ඔත ආලෝකේ පරාවර්තනය කරන දෙයක් නැති නිසා අවකාශය පේන්නේ අන්ධකාරයට වගේ. ඒ නිසා තමන්ගේ හිතටත් මොන හරි තියෙනවන නිල් පාට කහ පාට හතරස් රවුම් ආදි වශයෙන් හැඩ නිල පෙන්නවා. හැඩ නිල පෙන්නකම් අපි ඒක අල්ලගෙන ඒකේ විඥානේ ප්‍රතිස්ථාපනය කරගන්න. භවයේ ඇති කරනවා. බෝ කිරීම කරනවා. ඒ එන දේවල් ඔක්කොම කර්ම හිටපම ගෙවෙනවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා විඥාණයට ඇඟිල්ල ගහගන්න බැරි, läග ගන්න බැරි තැනකට යනවා. අන්න එතෙන්ට යන්ටයි මේ රූප සංඥාව අයින් කරලා පටික සංඥාව කියන්නේ ඒ ගැටීමක් ඇති කරන පටික සංඥාව සමතික්කමාය අත්තගමාය නානත් සංඥානං අවනිස්කාරාය මට අරක පේන්න ලැබෙනවා නම් හොඳයි ආශ්වාස පේනවා ලැබෙන්න හොඳයි කියලා හුස්ම හයියෙන් ගන්නෙත් නැතුව මේ මොනම සංඥාවක්වත් නැති මොනවත්ක්වත්ම පේන්නේ නැති තැනක වගේ නැත්නම් සම්පූර්ණ විවේක තැනක සම්පූර්ණ තනිපංගලමක් තනිකරම උද්දිකලාවක් විවේකයකට යන්න ඒ යෝගාවචරයා ලක්ෂ කෝටි වාරයක් එන එන එකත් එක්ක හැප්පිලා තමයි තීන්දුව කරන්නේ. හැබැයි සර්වඥාන්සේ සඳහන් කරනවා අනුකම්පාවෙන් මොකක් හරි අල්ලාගෙන ජීවත් වෙච්ච මිනිසයාට ඒ සියල්ල රූප සංඥා අතහැර මාර්ගෙන් අනුක යවලා මේ ආකාශයේ අනන්ත ආකාශයට හිත සමාදම් කරනවා කියලා කියන්නේ ඒ භෞතික ලෝකයේ සියදී නැස ගැනීම. කියන්න වෙච්ච එක ගැන කනගාටුයි සියදී නැස ගැනීම. මොන්නම දෙයකක්වත් ඇලීමක් නැහැ. එයාට తాවකාලිකව හිතනවා මේ සියලු දෙයකින් තියෙන කම්පන, චංචල, ගැටීම්, ස්පන්දන, ප්‍රපංච, මඤ්ඤණා මේ මොනවත්ක්වත්ම නැහැ. මේ මොනවත්ම නැති එක හරීම පාළුයි. හරීම නීරසයි. හරීම කොන් වුණා වගේ දැනෙනවා. හරීම තනි වුණා දැනෙනවා. ඊට පිට වැඩිය හොඳයි හිතෙනවා. ওই වැතරලා බෝක්ක කුටුලා ඉඳගෙන චුවින් ගම් එකක් කහපාපා ඉන්න තියෙනවනම්, බීඩියක් බිබී ඉන්න තියෙනවනම්, බුලත් ටිකක් කන්න තියෙනවනම්, කවුරුත් ඒ කයිවල් කියලා කියලා ඉන්න තියෙනවනම් අන්න හරි තමයි. මේ ගමනේ යන්න යනකොට යන්න නම් අර කනකත් බෑවා වියසුදෙන් අහද බලනවා වගේ සප්පුරිසකම අසුවිරු ඥාන ඇති කල්යාණ සත්පුරු පෘථග්ජන භාවය හරියටම උදව් කරනවා බුදුන්වත් උදව් කරන්නේ ධර්මයට උදව් කරන්නේ ඔය යෝනිසෝමනස්කාර මාර්ගයෙන් විතරයි කවුරක්වත් නැහැ කවුරු හරි ඉන්නවනම් තියෙන හොල්ලන කම්පන චංචල දෙක ඔක්ක ගන්න තමයි අපිට ඕන කෙනෙක් උදව් කරන්නේ බුදුරජාණන්සේ මේ මතක් කරලා තියෙනවා ඒක අත්ථගමයි නාන සංඥාන අමනසිකාරය හිතන්නවත් එපා මට අනේ මේ වෙලාව රූපයක් පෙනේවා සද්දයක් ඇහෙවා අනිච්චන් දුක්ඛන් වේවා අර එහෙම නැත්නම් මට ලෝකේසාලෝමානකා දන්තා වේවා මේ ඊ සෑම දෙකෙන් බලන්නේ අර නැති පෑදිතියට බොරදිය දමා ගැනීම. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න හදනවා. අනන්තෝ ආකාශෝතෝ ආකාශෝති ආකින්චංචාය ආකින්චංච ආකින්චඤ්ඤායතන උපසම්පජ්ජ විහෙරති. මේ ආකාශය අනන්තයි. මගේ විවේකය අනන්තයි. මගේ හුදකලාව අනන්තයි. මගේ විවේක විස්රාමයේ අනන්තයි. මම තනි පංගල වෙන්නේ. අන්න එතෙන්දි විතර පෞරුෂත්වය හැදෙනවා. අපි හැම වෙලාවෙම ජග් ගන්න. මේ පෞරුෂය ඇති කරන්න එක්ක කාම සංඥා ගන්නව නැත්නම් කාම ගන්නව. රූප සංඥා ගන්න නැත්නම් රූප ගන්නවා. ඉතින් අපි හිතනවා කාම සංඥා වැඩි, රූප සංඥා වැඩි, එක්කන පොහසත් කියලා. ඇතර අපායට පොහසත්. කර්ම වලට පොහසත්. මේ අයින් කරන අයින් කරන යන ගමන තන්නේ කර ගඟ දිගේ ඉහළට පීනීමක් තියෙනවා. අන්න එදාට ඒ මනුස්සයාට තේරෙනවා පුරිමාසා රූප සංඥා සමතික්කමති. තිබුණනම් තස්ස සහපරිමා රූප සංඥා සා නිරුච්ඡති. ඊට පස්සේ ආකාසානං ඡායතනෙ ඉන්න පටන් ගන්නවා. රූප සංඥා ප්‍රතිස්ථාපනය කරමින් හිස්තන එන්න පටන් ගන්නවා. පිරිසුදු වතුර එන්න පටන් ගන්නවා. කුණු කැදලි පාවිලා පාවිලා පාවිලා පාවිලා කරලා නෙවෙයි. වතුර වැක්කරන නිසා පොකුණට දරන්න බැරි නිසා කුණු විශ් වෙනවා. විශ් වෙලා පිරිසුදු වතුර එන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා මෙතනදී බුදුහාම සාකච්ඡා කරන්නේ ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥා. අර කියන රූප සංඥාවට වැඩිය සුකුම සත්‍ය සංඥාවකට ඉන්න පටන් අර ගන්නවා හිත. එතකොට කියනවා සුකුම සත්‍ය සංඤීයේව තස්මින් සමේ හොති. උට තේරෙනවා සුකුම සත්‍ය සංඥාට සංසාරේ අනන්තවත් ඇවිල්ලා තිනවා. ඒකට බය වුණා, නිନ୍ଦ කරා, නීච කරා, අදිතාම ගෞරවයෙන් සලකනවා. මේ කුණු කැදලි අයින් කරලා කාම සංඥාව අයින් කළා රූප සංඥාව අයින් කළා මගේ හිත සුකුම සත්‍ය සංඥාට ආය කියලා සංඤී වෙන්න පටන් ගන්නවා අඳුන ගන්නවා ඒක තමයි අපි ජීවිතේ ලැබෙන වැදගත්ම ලාභය. අපි ඔච්චර දෝ ගිහිල්ලා තිනවා ගියාට පස්සේ මෙතෙක් කල් සැරගෙන නොදකින්න පතන් කියලා මේක. මහ පාළු ගතියක්, තනි ගතියක්, කම්මැලිකමක්, කොංගුවීමක් කිය. අද තේරුම් ගන්නවා කුෂිම දෙයක එල්ලීමක් පැටලීමක් නැහැ. මට අද ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥාවාව මම ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඤී වෙනවා කියලා. ඒක සරුවචාන්සේ හැම තැනම සඳහන් කළ තියෙනවා ඥානයක් ආවට පස්සේ ඥානෙ හඳුනා ගැනීම. විමුක්තන්ති විමුක්තമിതി ඥානන්ති හෝති කියලා. විමුක්ති වුණාට වැඩක් නැහැ. මම මේ ලැබි විමුක්තිය කියලා දැනගන්න ඕනේ. දැන් නැත්තම් ඒකට ඒක නම්බුවකුත් නැහැ. ඒක යාට අයිතිත් නැහැ. ඒකට සමාදම් වෙන්න බෑ. ඒ නිසා තෑග්ග දුන්නට වැඩක් නැහැ. තෑග්ග බාර ගන්න ඕනේ. අපි සභාවට කොච්චර ලස්සන යෝජනාවක් කරා සභාව ස්ථිර කරන්නේ නැත්නම් යෝජනාව සභාව සම්මත වෙන්නේ නැහැ. සභාව හොඳම යෝජනාවක්. කවුරු සම්මත කරන්නේ නැහැ. ඒකට විවස්ථාගත නැහැ. ඒ තනි කකුලෙන් ඇවිදිනවා වගේ. තනි කකුලක් නැහැ. යෝජනා විතරක් කියනවා. ඒ වගේ අපි අනන්තව සුකුම සත්‍ය සංඥාවට යනවා. ආකාසානංච අපිට වෙන්නේ මහා කම්මැලි මුස්පේන්තු දහවදුරා තනි වෙච්ච පාළු වෙච්ච පුස්කාච් එකක් වගේ. නමුත් සර්වඥාන්ති කියනවා ශික්ෂාවෙන් නම් මේකට යන්නේ. කාමයේ වෙනකොට කාම සංඥාව දාලා කාම සංඥේට රූපේ දාලා රූපේ වෙනකොට රූප සංඥා දාලා රූප සංඥාව ආකාසානං චෛතන සුකුම සත්‍ය සංඥාවෙන් යනකම් මේ පෙත දන්නවනම් ඒ වගේ රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කපන්න වගේ කාගෙන හැටි දන්නවා. ඒ ගියාට පස්සේ දන්නවා අමයිලක දැන් තියෙන්නේ ආකාසානං චායතන සුකුම සත්‍ය සංඥා කියලා දැනගත්ත දවසේ ආර තියෙන මේක අම්මා අප්පා දීප එකක් නෙවෙයි. ඉස්කෝලේ පොතේ පාඩම ඉගෙන ගත්ත දෙයක් නෙවෙයි. බුදුහාමුදුර අපිට අතර දීප එකක් නෙමෙයි සික්ඛා ඒකා සංඥා උපජ්ජන්ති සික්ඛා ඒකා සංඥා නිරුද්ධන්ති ශික්ෂාවෙන්මයි මේ සංඥාවල් පහළ වෙන්නේ ශික්ෂාවෙන්මයි සංඥා නිරුද්ධන්නේ මෙන්න මේකටයි සරුවචාන්සේ ශික්ෂාව කියලා කියන්නේ මේක සීලේ අදි සීලයක් වඩපත් කරන ශික්ෂා සමාධිය අදි අදි චිත්ත භාවනාව වඩපත් කරන ශික්ෂා ප්‍රඥා අදි ප්‍රඥා වඩපත් කරන ශික්ෂා ඒ ශික්ෂා වලට යන්න යන්න යන්න තමයි බුදු වෙනවා බුදුහාමරගෙන් ඇත්තම අත්‍යවශ්‍යතාවයක් නේ බුදුන්වහන්සේ කියන්න ඕනේ කියලා තියෙන්නේ. ඒකත් එක දවසෙන් වෙන්නේ නැහැ. කාමයේ අතහැරලා කාම සංඥාවට එන එක තමන් කරගත්තේ. කාම සංඥාද රූපෙට ගිය එක තමන් කරගත්තේ. ආනාපානෙ ගත්තේ. ආනාවති රූප සංඥාවට ගිය මාර්ගේ ප්‍රතිසාවණක තමන් කරගත්තේ. රූප සංඥාටයි ලේක ආකාසානං ඡායතනසෙන් ප්‍රතිස්ථාපනය කරන එක ශික්ෂාවෙන් කරගත්ත. ඒ නිසා ඒක ඌට තේරෙන්නේ නැත්තම් බූරුවගේ පිටේ හකුරු බැඳලා බූරුවට තේරෙන්නේ නැහැ වගේ කෙල මොලට මොල ගහින්ද බලන්නත් තේරෙන්නේ නැහැ වගේ මේක ලැබුණාට ඒකට හතුරුකම් කරනවා අර කාලකන්‍යට හම්බෙච්ච සුකුමාර කාන්තාවට ඛණ්ඩ හොයලා දීපන් කිව්වට පස්සේ ඇයි ඇයි තිටත් අතමයි තියෙන තීත් ගහන්න කියලා කාපිය කියලා කියනවා දිබුල් ගහන්න කියලා ඉතින් අර ගෑණි දන්නේ ගස් නැකලා කාලා පුරුද්දක් අන්තිම අර ගෑණි කරන දනිමනි ගහලා ගහට කොට උනාට පස්සේ කාලකන්‍යා කරන්නේ වටේට කළු කෝල් කටු කෝල් ටිකක් ගෙන දාලා බහින්න බැරි වෙන්නේ නැත්නම් උඩ හටලා හිටපෙ කියලා පැනලා යනවා ඒකට තේරෙන්නේ හරකට තේරෙන්නේ මේ සුකුම කාන්තාවක් පාවිච්චි කරන හැටි. අපිටත් වෙලා තියෙන්නේ අපි අර ගොරෝසුකමට ගිහිල්ලා අසුචියට කැමැති ඌරා වගේ කාම වෙනයි. එහෙම නැත්නම් අද්දගවතුන් කාම සංඥාවමයි. එහෙම නැත්නම් රූපෙට රූප සංඥාට න ඒ කොම ගවන් කළ ආකාසානංචයන් ගැන කවදාකවත් නුහුරුණු පුරුදු තැනක් නෙවෙයි හොඳටම දන්න තැනක් අපි එදිනදා ජීවිතයෝග දන්නේ පාලුකම කියලා. නීරස ගතිය කියලා. කම්මැලිකම කියලා. ඒකාකාරීකම කියලා. මම කොහොම වුණා කියලා, තනි වුණා කියලා, පාළු වුණා කියලා. බුදුදහස කියන ඕක ක්‍රමයෙන් ගණන් ශික්ෂාවෙන් අරගෙන ලෝකට සමාදන් වෙන. එතකොට උඹ මරණදීවත් තනි වෙන්නේ ලෙඩ වෙනකොටවත් තනි වෙන්නේ වයසට ගියාට තනි වෙන්නේ නැහැ. ඒකට කියනවා ආකාසානං ඡායතන සුකුම සත්‍ය ධනමුත් මේ කියන්නේ නිවන නෙවෙයි. ඉතින් තදබල ප්‍රශ්නයක් තියෙනවා මේක කරන්න පුළුවන් වෙන්නේ ධ්‍යාන භාවනා හරහා සමත භාවනා පමණද කියලා විපස්සනා කරන ඕනම කෙනෙක් අත් දෙක උස්සලා කියාවි මේවා එකින් එකට එකින් එකට ලුණු ගෙඩියක පොත් අරින්න වගේ ලස්සනට බලන්න පුළුවන්. ඒකට වෙන්නමම සමතම විය යුතු නෑ. හැබැයි 90ක් විතර යනවැත්තේ සමතේ හරහා. ඒ නිසා මූල ධර්මාසින් එක ප්‍රසිද්ධව තියෙනවා. නමුත් සුඛ විපස්සනාවේදී එතන ක්ෂණ මාත්‍ර සමාධිත ඉඳගෙන විනාඩි දෙකෙන් ගන්න පුළුවන්. හොඳට රිට්‍රීට් එකක් කරනවා නම් දවස් 10ක් 15ක් එක දිගට ඉඳගෙන සුවල්ප වෙලාවක පේන මොකක්වත් නැති හිස්තැනකට පාළුතැනකට එනවා. ඒක අතරමං වීමක් කලකොල භාවයක් නෙවෙයි මේ ශික්ෂාවක ප්‍රතිඵලයක් කියලා. ඒක අගය කරන මනුස්සයර කමටහන් සුද්ධ කරන්න ඉච්චර ප්‍රශ්නයක් නැහැ. එයි මට මෙහෙම වෙන්නේ ඇයි ආනාපානෙ පේන්නේ නැති කියලා දඟලන මනුස්සය කියන්නේ ආයෙත් එක්ක කාමේ නැත්තම් කාම සංඥාවිල්ල. නැත්තම් රූපේ නැත්තම් රූප සංඥාවිල්ල. ඒතර ඒක හම්බ වෙනවා යාට. හම්බ වෙනවා කියන්නේ භාවනා අපහුව යනවා. භාවනා කැඩෙනවා. නිසා කමඨාන සුද්ධ කිරීම හරියට සිද්ධ වෙන්නම් භාවන අධ්‍යක්ීම් සහිත කෙනෙක් ඊට වැඩි අධ්‍යක්ීම් සහිත කෙනෙක් එක සාධනීය විදිහට සාකච්ඡාව යන්න ඕනේ. ඒ වගේම මේ තමන් මතයේ ගහපා දෙන එක නෙවෙයි මේ දෙන්න හදන කියලා දෙන්න හදන කාරණාවට ධර්ම ගෞරවය පිහිටන්න ඕනේ. ඒකට හැකියාව හැම කෙනා ගාම තියෙනවා. ඒ නිසා අද කාටවත් බැරි වුණා කියලා නීච කරන්න එපා. හෙට හරියන්න ඉඩ තියෙනවා. කාටවත් අඩුපාඩු ගන්න. Tamanට වැඩිය මේ කියලා දෙන්න හදන Tamanට වැඩිය එයා ළඟ හැකියාව තියෙන ඉඩ තියෙන නිසා අපිට කියන්න තියෙන්නේ මේ ටිකේ නම් මට තේරෙන්නේ මෙච්චරයි. අන්න අර සූත්‍රය බලන්න අන්න අර එක බලන්න මෙහෙමයි තියෙන්නේ කියලා. ඉතින් මේ ටික තමයි මම අද හිතාන හිටියේ අද දවසේ ධර්ම දේශනාව වශයෙන් සාකච්ඡා කරන්නම් කියලා. ඉතින් ඒක ඒ මට උන භාවනා කරපු කෙනාට මේක අත්ලක් වේවා. පහන් කණුවක් වේවා. ඒ අනුව තමන්ගේ හිතේ තියෙන සැක දුරු කරගෙන ඉදිරියට භාවනා කරගන්න ශක්තිය ධෛර්යය පිළිත බලයේ පිණිස මේ ධර්මයට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දේශනාවෙ මෙච්චාම සාමාන්‍ය ආරාධනාවක් කරනවා. මේ සම්බන්ධව අහන්න කරන්න තියෙන නැත්නම් අපහැදිලිතන් තියෙනවා නම් ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒ ගැන කතා කරන්නයි කියලා. එහෙම නැත්නම් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනාවේ නිමාව සටහන් කරමු. සුඛේ තමයි හතරෙන් ධානය පෙන්වන්නේ අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥා විදිහට. ඒ කියන්නේ වේදනා චෛතසිකේ පැත්තෙන් බලනකොට අදුක්කම සුඛේ තමයි තේරෙන්නේ. ඒකට ඒක ඉස්ලාමතට අඳුර ගන්නවා. ඒක සැපත් නැහැ, දුකත් නැහැ, මනාපයත් නැහැ, අමනාපයත් නැහැ. නමුත් වේදනාවක් තියෙනවා. විදීමක් තියෙනවා කියලා ආන ඒ සංඥාව සැප සංඥාට දෙසියුම්, දුක් සංඥාට දෙසියුම් හඳුනාගත්තට පස්සේ තවත් හිත සියුම් වෙනවා. ඒක තමයි අපි මේ උපේක්ෂා අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඤීය උපේක්ෂාවෙන් ඒක දිහා බලලා තමයි <clears throat> බැලීම තමයි චතුත් අධ්‍යාන කියලා කියන්නේ. සංඥාවයි අතර මේ සම්බන්ධයක් තියෙනවද මේ අනික සංඥා අනුශය කියලා කියන්නේ මොකක්ද? ඒක එක දැන් මේකේ <clears throat> පොට්ටපාද සූත්‍රයේ සංඥාවනෝ බුදුහාමර විස්තර කරනවා. ආනන්ද සප්පයි සූත්‍රයේ මේ විඥානය අනුව සම්බන්ධ කරනවා. සම්බන්ධකමුත් තියෙනවා ඒ වගේ. අතුරු සම්බන්ධතා තියෙනවා හැබැයි සමතල සරල සමාන්තර නැහැ. එකක් තියා ඒ විවිධ පැතිරි බලන්න පුළුවන්. ඉතින් යාම මේකේ මේ වේදනා සංයුත්තේ වේදනා ජෛසිකේ දිගේ තියෙනවා. රූප කර්මස්ථානයේ රූප දිගේ තියෙන ඔක්කොම එක විදියට ලුණු ගෙඩිය පොත්ත ගලවනවා වගේ ගලව ගලව යනවා. ඉතින් මේ අතර සංසන්දනය කියනවා චින්තාමය කියලා කියනවා. ඒක කෙලවර කරන්න බෑ. තියෙනවාමයි කියන්නත් බෑ නෑ කියන්නත් බෑ භාවනා කරන්න කරන්න ඒ අන්තර් සම්බන්ධතා මේ මේ ත්‍රිමාන රූපේ පේන්න පටන් අරගන්නවා. බුදුහාමුදුරන් විතර කාටවත් පේන්නේ නැහැ. නමුත් මේ හිතා ගන්න පුළුවන් බුදුහාමරණ කොච්චර දර්ශනයක් මේක තුල ඇද්ද කියලා. ඕනනම් රූප දිගේ විතර කරනවා. ඕනනම් වේදනා දිගේ විතර කරනවා. ඕන විදිහට කරතයි. ඉතින් ඒ නිසා ඒ මේ චංකි සූත්‍රයේ තියෙන විනිශ්චය කිරීමේ හැකියාව. කෙනෙක් යමක් විනිශ්චය කරනකොට පාවිච්චි කරන උපමාන පහ. ඒකේ සංඥාවේ මේ පොට්ටපාද සූත්‍රයේ ඒ වගේ තැන්වල තියෙනවා මේ සංඥාව සංඥාග්ගයට ගියාට පස්සේ දන්නෙත් නැහැ. සංඥාව තියෙනවද කියලා. මොකද මේ සංඥා අනුසය. සංඥා අනුසය කියලා කියන්නේ මෙයා දැකලා අවුරුදු 100කට පස්සේ හරි දැකපුවාම මොකද්ද ලේසියක් තියෙනවා. සමහර කවදාද දැකලා තියෙන හැබැයි මූමට අහතුරුකමක් කරපු එකේ. දකින්නත් එක්කම තියෙනවා නෑ මේක මට මිතුරෙක්. ඇහේ නිකං ගොරකේ කරේ වැඩක් නෑ. අර සංඥාව එන්නේ කවදාකවත් වර්ණ ගන්නන්න නැතුව. සංඥාව එනකොට මෙන්න මේක මගේ හතුරා. ඒක මගේ මිතුරා. එහෙනම් නිකන් කොහෙද යන නිකන් කරකෙක්. ඉතින් සංඥාව පවතින්න බෑ මේ ලෝභේ දෝෂේ සහ අවිද්‍යාව කියන තුන අනුසේ නැතුව සංඥාව හිරේ මොකට වැඩ නැහැ. ඒ තුරතුරු තැම්පත් වෙන්නේ අපේ හිතේ. තැම්පත් වුණා නම් එක්ක කණ්ඩ එක්ක මරන්න. ওই දෙක විතරයි තියෙන්නේ. ඇතුලේ බෑග් දෙකයි තියෙන්නේ. අනිත් ඒවා මතක තියෙනවා ලාවට වැද්දන් නැති මිනිහෙක් කියලා මතක තියෙනවා. දැකලා තියෙන දිගිනුත් නැහැ, හරිනුත් නැහැ. වැඩක් නැහැ. වැරදිලා හිතේ තැම්පත් වෙච්ච මතකය. ඔය තුන නැති කිසිම මතකයක් හිතේ නැහැ. මේකේ තියාගෙන ඉන්නේ ඔක්කොම උඹලා දෙඤ්ඤා. ඒ ඒ අදහසින් තමයි හිතේ තියාගෙන ඉන්නවා තියාගෙන තියෙන කෙලස්ම තමයි. වෙන්න මොකක්ද මොකටේ නැත්තම්. කම්පියුටරේ මතක තියාගෙන ඉන්නේ ඔක්කොම. මේකට දාලා ආපහු අමාරන්න ඕනේ ටිකනේ අපි මතක තියාගෙන ඉන්නේ. මොකට ඒවම අරයි? ආයෙත් මම ඇති කරන්නේ ආයෙත් මාන්නයක් ඇති කරන්නේ ආයෙත් අන්නාවක් ඇති කරන්නේ. මේ නිසා අපි භාවනා කරන යනකොට මේ කවුරුනත් එකයි. මගේ තාත්තද අම්මද ගෑනිද පිළිද ඒව තියෙනකම් මතක තියාගෙන කෙලෙසයක් එක්ක පටලවිලා තමයි තියෙන්නේ. පටලවිලා නැත්නම් මතක තියන්න ඕන කමක් නැහැ. අපි මේ පට වියාපෝතේජෝ වායේ මතක තියාගන්නේ පට වියාපෝතේජ ගෑණියෙක් නම් ආයේ ගෑනට ගාය වැඩි. ඒ ගෑනින්ද සීතල වැඩි. ඒ ගෑනි මෙහෙමයි. ඒ ධාතුව ඥානකමකට හේතු කරනවා පස්සේ ඔන්න මතක හිටිනවා. එන පාට ව්‍යාපෝතේජෝ අතපාර දැන් මේ අපි කෑමට තල්ලි දුන්නාට වතුරට තල්ලි දුන්නා හුලඟට තල්ලි දෙන්නේ නැහැ නේද? ඉතින් හුලඟ ගැන කිසිම තොරතුරක් අපි දන්නේ නැහැ. හුලන් තමයි වටිනාම දේ ජීවිතේට තියෙන. පැකට් කරලා කවදාත් විකුණ දැකලා තියෙනවද? ඔක්සිජන් මෙච්චරක් තියෙනවා අරගෙන බලයන්. ඒක අන්තිම අත්‍යවශ්‍ය දේ. තම්බේකට සලකන්නේ නිකන් හුලඟ. වැඩකුත් නෑ බුදුහාමර ගැන ලෝකයා සැලකුවා නම් සැලකන්නේ ඛණ්ඩ තියෙන දෙයකට තමයි. කෑමට තමයි. මේ ලෝකේ මේ කැලේ තියෙන ගස්වල ඔක්කොගෙම සමාන ආයුර්වේද ගුණයක් තියෙනවා. අපි බෙහෙත් පැල කිව්වහම වෙනම වවලා ජීවකයා ආවනම් කියන්නේ මේ කියන ඔක්කොම ගස්වල හැම එකේම බෙහෙත් ගුණයක් තියෙනවා. අපි දන්නේ නැති වෙනකොට අපිට අර කහනම් අම්මා වට ගාලා වැට ගාලා රත්තරන් වැටවල් දාලා රකින්න. ඒ මොකද ඒකෙන් අපිට ආත්මය වැවෙනවා. ඒකෙන් අපිට මාන්නේ වැඩෙනවා. ඒකෙන් අපිට තණ්හා වැඩෙනවා. ඒකට හිත ගිය තැන ආදර රජ මාලිගාව තැයි. ඛණ්ඩමයි මේ ලෝකේ අපි යම මතක තියා ඉන්නෝ නම් ආශ්‍රය කරනවා නම් කෑමටමයි. සුද්ධෝදනලා ඔක්කොමලා. කෑමට කණ්ඩක සූත්‍රයේ තියෙන. එකම සූත්‍රයයි අපි දන්නේ කණ්ඩක සූත්‍රය විතරයි. මොනම දෙයක් හරි මතක තියා ඉන්නොත් නැතුව බෑ කියනවනම් වැඩියෙන්ම දන්නා උපදවන දේ වැඩියෙන්ම මාන්‍ය උපදවන දේ වැඩියෙන්ම මම ආයනේ මම උපදිනදී අපිට අම්මෝ නරක කතා කරන්නවත් එපා හිතන්නවත් එපා ඒක නම් නැතුව බෑ ඒ සංඥා හැම එකම සංඥාව සංඥාවක් හිටින්නේ අනුසයක් නැතුව අනිවාර්යයෙන්ම අනුසයක් ඕන සංඥාවක් හිටින්නේ ඔක්සල කරනවා අනුසය කෙලස් දුරුවන් වෙනකොට සංඥාවක් ඉනවන සංඥාවක් මොනසේ කෙලස් දුරවන්න වෙනකොට භාවනාවේදී සංඥාවක් වෙනවා. ඒ සංඥාව ඇවිල්ලා ඒ සංඥාව නැති වෙනවා. ඒකට මතකයේ තියෙන සංඥාව ඇවිල්ලා යම්සේකේ දුරවන බව දැනුවත් කරනවාද? සංඥා සිවුම් වේගන සිවුම් වේගන යනවා. ඒක තමයි මේක කියන්නේ කියන්නේ යන්නේ. කාමයේ අදහසින් නෙවෙයි ඊට පස්සේ කතා කරන්නේ. කාමයේ සංඥාවෙන් නීවරණ වශයෙන් කතා කරනවා. ඊට පස්සේ නීවරණත් අයින් කරලා පස්සේ පට ව්‍යාපෝ තේජෝ වශයෙන් කතා කරනවා. එනිසා ඒක මානසික කාර්යම වවාගත රූප සංඥා මාර්ගයෙන් අපිට සංඥා නියෝජනය වෙනවා. ඊට පස්සේ ඒකත් අමතක කරලා ආකාසානංචයතන සියල්ල පවතින්නේ හිස්තනක කියන එක තේරෙනවා. හිස්තනේ අතන මෙතන හයිඩ්‍රජන් බැලුන් ටිකක් දඟලනවා. ඉතින් ඕකත් උලන් ගියාට පස්සේ බැලුන්නේ. හයිඩ්‍රජන් ටික වාතයට ගියාට පස්සේ ඔය හිස්තන තියෙන්නේ කියලා. ඒක බලනකොට වෙන හිස්තන දන්නේ විඥාණයටනේ. හිස්තන තියෙන බව. හිස්තන හිස්තන තේරෙන්නේ නැහැ නේ කවිඥානකයිනේ. මට විඥාණය තියෙන නිසා මේ ආකාසානං ඡායතන වැටෙන කියලා ආකාසානං ඡායතන පිටිපස්සේ විඥානං ඡායතන තියෙනවා. ඒකත් දැක්කට පස්සේ ඒකත් ගියාට පස්සේ කිසිත් නැහැ. එතනින් ඊට පස්සේ සංඥාවක් නැතුව යනවා. සංඥග්ගේ. ඊට පස්සේ ආපහු වෙලා කායි සංඥාව එන්න පුළුවන්. ඉතින් මේ සංඥාව කියන එක යන්නේ නේ එකක් නේ. අපි මේ එහෙම කුට්ටි වශයෙන් ගත්තට දුරවන් වෙච්ච සංඥාව ආපහු එන්න පුළුවන්. ඈ? දුරවන් දුරවන් වෙච්ච සංඥාවක් ආපහු සංඥා දුරවන් වෙන ලෝකයක් ඇත්තේ නැහැ. සංඥාව කියන තියෙන්නේ ඇතිවීමට සාපේක්ෂව නැතිවීමක් තියෙනවා. නැතිවීමට සාපේක්ෂව ඇතිවීමක් තියෙනවා. දෙක අන්‍යමඤ්ඤෝ යන්නේ. ඒ සංඥා දුරවන් වීම ආස්වාසිය ගෙවිලා යනකොට ප්‍රසවාසයෙන් ඉඳලා හැම කෙනාටම ළඟ තියෙන දන්නේ නැහැ. ඒක නිස්සාරය කරගෙන අරගෙන නැහැ. නැත්නම් ආශ්‍රය ප්‍රසවාසය කියපන් කරනකොට නොදැනෙන තැනට ගිහිල්ලානේ ආශ්‍රය පටන් ගන්නේ. ඒක තමයි හිතිලි දෙකක් අතර මැද දෙකක් කියලා දැනගන්නේ දෙක මැද තියෙන ෂියර් ලේයර් එකක්. ඡේදස්තරය. ඒකේ සංඥාව නැහැ. සංඥාව තිබුණා නම් අරකෙන් මේකට මාරු වෙන්න දෙන්නේ නැහැ. කෙලස් වල තියෙන සංඥාව කෙලස් දුරවන්න වෙනකොට එන සංඥාව සංඥාව කියන්නේ කෙලෙසයක් විතරයි. පිරිසුදු සංඥා කියලා ගන්නෑ. අසුචි හොදලා ගන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු කියලා තියෙන මේ ඉදිකට දුරකට එකට ගත්තත් ඒක වෙන එකක් කියලා සාර පුළුවන් ගඳයි කැතයි. මුත්‍රා වල ලේස මාත්‍රයක්වත් නැහැ කියලා තියෙනවා ගඳ නැති. පොඩ්ඩක් තිබ්බත් ගඳ වැඩිවා. ඒක නෑ මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ සංඥාට අහු වෙනකොට ඔක්කොම කෙලෙස්. තණ්හා සංඥාව ක්ෂය කිරීම ඊට පස්සේ ගෙවිච්ච බව දැනෙනව වෙන මොකද්දෝ දෙයකට මේ නැති බව හරහා. දැන් මට මේ තුවාලයක් සනීප වෙලා තුවාලේ සනීප වෙච්ච බව දැනෙන වේදනාව හරහා නෙවෙයිනේ. වේදන නැතිවීම හරහානේ. වතුර බීලා බීලා තිපපාසයකට ඇති කියලා දැනෙන්නේ පිපාසඤ්ඤා වෙන්න වෙන්න පිපාසඤ්ඤා සංසිද්ධ වීම හරහා. බඩගිනි මාසල කෑම කාලේ වල ඇති කියලා හැදෙන්නේ නැන්නේ. එතන දැන් විශ්සලම හරි වෙහෙසෙන් හිටිය බඩගින්න හිටිය දැන් ඇති. අන්‍යෝගේ සංඥාව සංඥාග්ගයට යනවා. සංඥාග්ගයට අවදි වෙන්න බෑ. ඒ නිසා ඒක දෙයයන් අන්තයට බාර දෙන්න බුදුහාම කියනවා අවදි වෙන්න පුළුවන් කියලා. නිසා අඹ ගුරු සංඥා සියුම් වෙනකොට දැනගනින්. ඔන්න අරක ගියා මේක ආවා. මේකට මේක කෙලවර නෑ. මේක තව එකකින් සියුම් කරනවා. මේක තව එකකින් එnde end end end එතකොට සතිය තාම ප්‍රණීත වෙනවා. තාම සූක්ෂම වෙනවා. එක තැනක්වත් අල්ලන්නේ නෑ. ඒක දිහා හොඳට අවදිනකොට ඊට වැඩි තව එකක් අහු වෙනවා. සියුම්. ඒක යනකොට ඒක කෙලවර කියලා හිතවන්නේ නෑ. ඒකට තව සියුම් එකක් නිකන් ලුණු ගෙඩිය පොත් අරගෙන එක තමයි. කරන කරන කරන ගියාට පස්සේ අන්තිමට හරයක් ගන්න දෙයක් නෑ. කුණ සංඥාවක් නැතිනම් අපිට අපේ එතනින් එහාට ආපහු ඒ සංඥාව ඒකට ආයෙ එන්න පුළුවන්. නමුත් එයා දන්නවා මේ මේ canvas එකේ උඩ තමයි චිත්‍රය ඇඳලා තියෙන චිත්‍ර දෙල්තායන් වුණා, දියසයන් වුණා. එයා බලන්නේ චිත්‍ර canvas එකේ දිහා ඊට පස්සේ. එයාට ඕනේ අවුල්පා සංඥාව තුළ සංඥා නැත්තන සාපේක්ෂව දකින්න පුළුවන්. එතකොට වෙන මේ සංඥාව කියලා කියන්නේ අටවන ලද්දක්, අනිත්‍ය දෙයක්, සංකතයක්, වෙහෙසක්, දුකක්, කම්පනයක්, චංචලයක්, කතරයක්, ප්‍රපංචයක්, මඤ්ඤිතයක්, මාන්නයක් අනේ මේක නැති එකක් තියෙනවා. අපේ પરම්පරාවේ ආත්මතු પરම්පරාවත් ඒක දැකලත් නැහැ. අගේ කරලත් නැහැ. අපිට බුදුන් කිව්වට ඕන නම් ඒක දැකපන්. ඒක තිබුණාට මේකේ ප්‍රශ්නයක් නැහැ. නිලුම්පත උඩ වතුර තිබ්බට නිලුම්පත තරවිලා නැහැ. කෙලසිලා නැහැ. සංඥා ආරාම සංඥාසේ ත්‍රිලක්ෂණය මෙතන ඉතල පෙන්නනවා. පැහැදිලිව. ඔය ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ආරාම ඇති ලක්ෂණය පෙන්වනවා. පෙන්වනකොට පේනවා ඒක එකන චරිතණු අල්ලන තැන් වෙනස්. හැබැයි එකම කතාව තමයි. එකම ශෝකාන්තය හරි දුක්ඛාන්ත හරි කතාව තමයි මේකෙදී. ටෙලිඩ්‍රාමා වශයෙන් පෙන්වනවා, නාටකම් වශයෙන් පෙන්වනවා, පික්චර් වශයෙන් පෙන්වනවා, පොත් නව කතා පොත් වශයෙන් පෙන්වනවා. මොනවා කරුවත් එකම කතාව යනවා. දැන් අපි එහෙනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණ සතිවාරයේ මෙතන સમાપ્ત කරන අපි ඒතාවතා ചാති කාචා සජ්ජහායනා කිරීමේ අපි ධර්ම දේශනා වාරේ නිමාව සටහන් කරනවා.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 වශයෙන් කරන්න තියෙන්නේ අපි නොවැම්බර් 25 වෙනිදා අපි පිරිසක් අර බුරුම යන ගමනක් පැහැදිලි කරලා තියෙනවා මම අද අද ඉන්න ගොඩක් ඒකට සම්බන්ධ වෙන අය මම ඒ කට්ටියට මේ දේශනාවෙන් පස්සේ පොඩක් මෙතන නතර වෙන්න කියනවා පොඩි හඳුන්වා දීමක් කරන්න ඒ ගමනයි ඒක පිළිබඳව ඉතින් ඒක ඒ යන කට්ටියටයි මගේ මේ ආරාධනාව අනික් කට්ටිය උනත් කමන්නේ අහන්න කැමති නම් හිතියට කමක් නැහැ මම මොනවද කියන්නේ කියලා මම දන්නේ නැහැ නමුත් මේ ගමනේදී අපි දැනගත යුතු සමූහයක් වශයෙන් යන නිසා දැනගත යුතු කරුණු ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා යන කට්ටිය අනිවාර්යයෙන්ම නතර වෙන්න නැත්නම් අහන්න කැමති කෙනෙක් ඉන්නවනම් නතර උනට කමක් නැහැ